ඒ සමාධි වැඩි යුත්තේ කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය ලැබීමට මෙන්න මේ කියන සඳහන් කෙරපු ගාථාවේ තියෙන කාරණා අපි මොනින් සලකලා බැලුවොත් අපිට වැටහෙවි මේ වගේ බාහිර කාර්යයක් ඉෂ්ට කිරීමටද අපිට මේ සමාධිය ඕන වෙන්නේ සමාධියක් නැතිව සමත විශ්යක් නැතිව ක්ෂණික වශයෙන් නැතිවෙන අරමුණේ සිට පිටවාගෙන ඒ තුලින් උපදින ඒ ඒකාග්‍රතාවය සහාය කරගෙන ධර්මය අවබෝධ කරගන්නට සමහර අය කැමති සුෂ්ක විපස්සනාව වශයෙන් සඳහන් වේ. සමහර අය කැමති ඉක්මනට නිවන් දකින්න. ඒ නිසා මේ කාලය නාස්ති නොකර සුෂ්ක විපස්සනාවේ යෙදීමෙන් අදාදම අපි නිවන් දකින්නවා කියන ප්‍රතුමක් ඇතිවයි ඒ උදවිය ඒ විදිහට ක්‍රියා කරන්නේ. <coughs> ඒකේ වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම දෙනෙක් මේ සුස්ක විපස්සනා වේදනා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ විශේෂ අවස්ථාවල යම් යම් පුද්ගලයන්ට මේ සුස්ක විපස්සනා වුණොත් ඒ ඒ අරමුණෙහි අරමුණ පාදක කරගෙන තමන්ගේ භාවනා දියුණු කර ගන්න උපදෙස් දුන්නා. සමහර අය ඉතාම දුක්ඛිත විදියට රෝගාව බාධවට ලක් වෙලා ඉන්න අවස්ථාවේදී එවෙනකොට සමාධිය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමාධිය නැතුවට ඔබට නිවන් දකින්න පුළුවනි මෙන්න මේ දේ කරන්න කියලා ඒ අවස්ථාවේ තියෙන தত্ত্বය භාවනා අරමුණක් වශයෙන් ඒ යෝගාවචරයට එහෙම නැත්නම් මේ භික්ෂුවට යොමු කරලා පෙන්වලා දෙන්න. කායික පීඩාව මානසික පීඩාව තියෙන අවස්ථාවල ඒකමයි පාදක කරගන්න. වටාචාරාවට ඒ වගේම සම්පතිය යමතිට ඉසා ගෝතමිය ඒ ඒ අවස්ථාවල සුදුසු විදිහටයි බණ කිව්වේ. නමුත් සාමාන්‍ය වශයෙන් පොදු ජනතාවට දහම් දෙසද්දී පොදුවේ සංඝයාට දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ මේ සමත විපස්සනා කියන දෙකම යොමු කළා. සමතේ පාදක කරගෙන විපස්සනාවේ යෙදෙන්න කියලා තමයි උපදෙස් දුන්නේ. එනිසා සමතයක් අවශ්‍යම නිසා බුදුරයන් වහන්සේ තමන් වහන්සේ විසින් සොයා ගන්නා ලදී ආනාපාන සති භාවනාව වේ ශ්‍රාවක සමූහයට කියන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉතෙක් වනාතෙක් මේ ඉන්දියාව ආදී ප්‍රදේශවල පැවති එහෙම නැත්නම් මේ මිහිපිට පැවති මේ සිත සනසන සිත ඒකක ඒකාග්‍රතාවයට පමුණවන එතෙක් පැවති කසින භාවනාවල් බුදුරයන් වහන්සේ සංග්‍රහණයට අනුදැනවදා. තවත් බුද්ධානුස්සති ධම්මානුස්සතිය ආදී වශයෙන් අනුස්සති ආය අසුභ වශයෙන් නව සීවතිකයක් ඒ වගේම පිළිකුල වශයෙන් තමන්ගේ ශරීර අනුව තවදුරටත් පවතිනවා නම් සමාධි වශයෙන් තමන්ගේ ශරීරයේ අංග ඒ අංගවල වර්ණ නිසා තමන්ට සමාපත්තිය උපදවාගෙන මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝසෙයින් සමත භාවනාව වර්ණනා කළා. බොහෝ සමුත්‍රවල ජීවනිකාය ගත්තත් අංගුත්තර නිකාය ගත්තත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රථම ධානයේ සිට චතුර්ථ ඥානය දක්වා තවත් බොහෝ තැන්වල නියම සංඥා නා සංඥා යතනිය දක්වා අෂ්ට සමාපatti ඒ වගේම ඒවා පාදක කරගෙන දිබ්බ චක්කු දිබ්බ සෝත කුබ්බේ නිවාසානුස්මෘති පරිත්‍ත විඥාන ඥාන විවිධේ මනෝමය විද්‍යාදී ඒ සමර්ථකම් එහෙම නැත්නම් අපි කියනවා ඒවට අවිඥා මේ අවිඥාවන් පාත් උපදවාගෙන ඒවා ප්‍රගුණ කරගන්න හැටියටත් බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ විදිහට සමත භාවනාවෙන් විවිධ ආකාරයෙන් හපංකම් දක්වපු ඒ සංඝයා වහන්සේලාට අවසානයේ කියන්නේ මෙන්න මේ විදිහට ඔබේ සමාධිය තිවර වුණා මෙන්න මේ විදිහට මේ ක්‍රීඩා කරලා සමත විපස් සමත ක්‍රීඩා කරලා ඒවෙන් සමාධිය ප්‍රතිෂ්ඨාව ලැබුවාම ඔබේ සිත නැඹුරු කරන්න ආශ්‍රක්ෂය කිරීම පිණිස එතෙක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිත සාන්ත කරගන්න හැටි ඒකාග්‍රතාවය කියන හැටි මේවා කියන්නේ සියල්ලම සමාපත්තිය නැත්නම් ධ්‍යාන සමාපත්තිය ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරනවා නම් යම්සි කෙනෙක් කාලයේ මිඩංගු වෙන දැවෙන්න අපි හදිසියෙම විපස්සනා කරේ යුතුයි කියලා. ඒකේ වරදක් නැති වුණත් උත්සාහ කරලා බලලා Taman ක්‍රේන් ප්‍රගතියක් වැඩි නොපෙනවා නම් වහාම සමථයට යා යුතුයි. බුදුරජාණන් වහන්සේ දා විදේශනා කළා පුද්ගලයෝ කීප දෙනෙක් ගැන ඒ පුද්ගලයෝ සමතේ ඇති විපස්සනාව නැති විපස්සනාව ඇති සමතේ නැති සමත විපස්සනා දෙකම නැති ඒ අය අරමුණු කරලා කිව්වා වහ වහ හිසගෙන ගත් එක් වගේ මුහදිවතගෙන ගත් එක් වගේ තමන්ගේ ඒ නැති දේ මම කරලා ඇති කරගන්න ආශ්‍රේෂය කරන්න ඔබ හිත නබුරු කරන්නට බැහැ එහෙමනම් අපි දැනගන්න ඕනේ මූලික වශයෙන් නැති වෙන විපස්සනා ඥාන මූලික වශයෙන් අපිට සමතය පිළිටුවා ගත්තොත් තමයි මෙන්න මේ විපස්සනාවට අපිට හොඳින් මොහොන දෙන්න පුළුවන් වෙන්නේ. වැවක් ඇති කෙනෙක් වැවක් බැඳගෙන වතුර පුරවගත්තු කෙනෙකුට වසර පුරා ඕනෑම කාලයක ග්‍රීස්මේන්තුවට පවා ගොවිතැන් කරලා මුලින් තමගේ තමන්ගේ ගුණයන් සස්ත්‍රීක කරගන්නට පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඇහි වැසි වැසිතියෙන් ආස්තියෙන් ගොවිතැන් කරනවා නම් වැසි වටින කල් ඉන්න ඕන. වැස තියෙන හැටියට තමන්ට ඒ වෙලාවට ඒක කරගන්න වෙනවා. ඒ නිසා පින්වත්නි අපේ ස්වභාවයෙන්ම මතුවෙන සමත අරමුණු විපස්සනා අරමුණු ඉස්ස බලාගෙන ඉඳලා හම් වෙන හම් වෙන්නේ හැටියට හම් වෙන හම් වෙන්නේ හැටියට ඒ වෙලාවට ඒවා තේරුම් ගැනීමෙන් අපි විපස්සනාවෙන් වර්ධනයක් ලබනවා. සමත යානිකයා එහෙම නෙවෙයි. Tamanට අවශ්‍ය අරමුණු තෝරා බේරාගෙන කැමැති කැමැති විදිහට එයි යදෙමින් ඔහුට පුළුවන් වෙනවා විපස්සනාවේ ඉදිරියට යන්න. එනිසා කාටත් වැටෙනවා ඇති. තමන් කල් ඇතුව සූදානම් කරගෙන ලබා මුණ තැඳගෙන ඇලවේ සුද්ධ කරගෙන කෙතවත් කෙත සකස් කරගෙන ගොවිතැන් කිරීම එසේ නැතුව අහස්තියෙන් නිකම් වල් කොටා ගොවිතැන් කිරීමක් කියන දෙකේ වෙනස. ඒ හා සමානම තමයි මේ ප්‍රතිපදාව. ඒ නිසා අපි තුළ සහජයෙන්ම අපි ලබලා තියෙන පෙර සංසාරේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච නැති කෙනෙක් මෙතන නැහැ. දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකෙත් ඉපදිච්ච අය තමයි මෙතන ඉන්නේ. ඒ හුරු පුරුදුකම් නිසා තමයි අද මේ පිරිසක් මෙතන. තමාගේ කාම ලෝකයෙන් ඈත් වෙලා උදකලා වෙලා මේ විදිහේ පිළිවෙත් පුරන්නේ. එහෙමනම් මේ බ්‍රහ්ම ලෝකවල ඉන්නකොට අපි සමාපatti නිසායි බ්‍රහ්ම ලෝකෙ ගියේ. වසර ලක්ෂ ගණන්වත් කෝටි ගණන් ඒවැ වාසය කළා මේ සමාපatti තුලින්. මරණයට ආවහම මේවා සම්පූර්ණ සිඳිලා නැහැ. මේවා අපේ సంతානවල තියෙනවා යම් ප්‍රමාණයකින් නිරූපත්‍රිත. ඒ නිසා අප විසින් යම් රුකුලක් දුන්නොත් බොහෝ විට මේවා නැවත උපදවාගෙන අපිට නිවන් මාර්ග පසක් කරගන්න උපකාර කරගන්න හැකි වේ. නිසා පින්නතුනේ සමත භාවනාවේ තියෙන වටිනාකම කවුරුත් දැනගන්න ඕන. නිසා අපි දැන් කල්පනා කළේ මේ සමතේ අපිට කුමක් වෙන අවශ්‍යද? එහෙම නැත්නම් විපස්සනාව පමණක් කරන්න ඕනද? එහෙනම් කරන්න තියෙන වැඩ පිළිවෙල ගැන පුංචි සාකච්ඡාවක් පවත්වන්නයි දැන් අපි උත්සාහ කළේ. චක්කෝම් වික්කවේ අජානං අපස්සං යතහ භූතං මේ චක්කුව කියන මේ ඇස හරියට නොදන්න හරියට නොදකින රූපේ ආජාතං අපස්සඤ්ඤතා භූතං රූපේ හරියට නොදන්නා නොදකින චක්කු විඥාන අජාතං අපස්සඤ්ඤතා භූත චක්කු විඥාණයද හරියට නොදන්නා නොදකින චක්කු සංපස්සන අපස්සං යථා භූතං අජාන ඒ කියන්නේ සංපස්සයක් ලැබුවේ ස්පර්ශයක් නොදන්නා නොදකින නැත්තේ ඇතිසැටියෙන් නොදකින යථා භූත යම් පිටං චක්කු සංපස්ස පච්චය උප්පජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා යම් කිසිමේ චක්කු සංපස්සය නිසා චක්කුවේ ස්පර්ශය නිසා උපදිනවාද යම් සි වේදනාවක් සුඛ හෝ දුක්ඛ හෝ දුක්ඛම සුඛ වූ සම්පියජානං අපස්සං යතා භූතං අන්න ඒක හරියට නොලටින නොදන්නා චක්කුස්මින් සාරකේති රූපේසු සාරකේති ඒ නිසා අන්නේ තනත්තා මේ චක්කුවේ රාගයෙන් ඇලෙනවා ඒ වගේම රූපේ රාගයෙන් ඇලෙනවා චක්කු විඥානේ සාරකේති චක්කු විඥානේ ඇලෙනවා චක්කු විඥානේ දැනෙනවා චක්කු චක්කු සම්පස්සේ සාරජ්‍යති ඒ කියන්නේ චක්කුවේ ස්පර්ශය දැනෙනවා යම් විගං චක්කු සම්පස්ස පච්චය උප්පත්ති වේදී චන්සුකම් වාදු කම් වා අනුත්සුකම් වා තස්මින් කිසාර යම් කිසිමේ චක්කු සම්පස්සේ නිසා උපදිනවද වේදනාවක් සුඛෝ දුක්ඛෝ සුඛත් දුක්ඛත් මැදින වේදනාවක් උපදිනවා එහි ඇලෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කොහොමද? ඔබ චක්කුව හඳුනගන්න ඕනේ. ඔබ චක්කුව දකින්න ඕනේ. යථා භූතව ඇති සිටියේ. එහෙනම් අපි චක්කුව වගේම අපි සංපස්සේ කොහොමද මේ චක්කුවේ සංපස්සේ ස්පර්ශය දකින්නත් ඕනේ? එවැගේම ඒව නොදකින්න කෙනාට මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්ජති. අනේ ඇසේ යොමු දැනෙනවා හැදෙන්නේ. එතකොට ඉන්නතුනි චක්කු සංපස්සේ සාරච්චති. ස්පර්ශයේ දැනෙන. ඒ නිසා කොහොමද වෙන්නේ? ඒෙන් ඇති වෙන වේදනාව. චක්කු සංපස්ස පත්‍ය උපදිති වේදිතං සුඛං වා දුක්ඛං වා ඇසෙන් රූප බැලීම නිසා යම් සිසුක වේදනාවක් ඔබට ඇදෙනවා ඇති වෙනවා දැනෙනවා ඒත් මෙන්න මේකයි විතරයන් මාංශ දේශනා එහෙමනම් අපි මේ ඇහැ දකින්න ඕනේ, මේ ඇහැ දැනගන්න ඕනේ. මේ සංපස්සේ දකින්න ඕනේ දැනගන්න. අන්න එහෙම යථා භූතෝ අපි දැනගත්තොත් දැකගත්තොත් තමයි පින්තුනි මේ ඇසේ ඇතිව වැඩි. සර්වයන් වහන්සේම දේශනා කරනවා තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සමූලස්ස අස්සාදාන පස්සිනෝ විරතෝ ආයකින් පංච පාදානක් කන්දා උපචයන් ගච්ඡති මේ විදිහට රූපියෝ ගැලිලා ඒ සංපස්සේ ඇලිලා ඒ වගේම ඇසේ උපරාගයෙන් ඇලිලා මෙමෙ ඉන්නවා නම් එහෙම කියන කෙනාගේ පංච පාදාන කන්දේ ආයතී මුඛ කියන්නේ අනාගතේ වර්ධනයටපත් වෙනවා පංච පාදාන කන්දේ ප්‍රහීණය කරන්ට ඒ නැති ඇති නොවන්ටයි අපි බදාගත් පොද බදාගත යුතු තණ්හාචස්ස කෝනෝ භවිකානං දිරාත සහත්තා තත්ත තත්තා විලන්දි ඒ ඒතන ඒ ඒතන ඇලෙන රාගසාර ඒවා නන්දනය කරන නැවත උප්පත්තිය ඇති කරන සාචස්ස පවට්ටති අන්නේ වාසියල්ලව බින්න බින්න හෝසෙයින් වැඩෙන තමාගේ අනාගතයක් ඒ වගේම තණ්හාවක් තියනවාද නැවත නැවත අපිට උප්පත්තිය ඇති කරනවා නම් විරාග සාගත. ඒකේතන රාගයෙන් යන්නේ තණ්හාවක් තියෙනවද? උනාර බව ඇති කරන මේ තණ්හාවක් තියෙනවද? සත්‍යතත්‍රා විනං ජනසා චස්ස පවර්ත කියන්නේ ඒකත් වැඩෙනවා. තස කායිපා කායිකාපි දරතා පවර්තන චේතසිකා දරතා පවර්තන. ඔහුගේ කයේ දර්ථය කියන්නේ කයේ පීඩා බර බව ගුරුස් බව කියන මේ වෙහෙසකර தත්ත්වයේ වැඩෙනවා ජේතිසිකා විතරතා පවත. එතකොට ඔහුගේ සිතේ මේ தත්ත්වය ඇතිවෙනවා. කායිකා විසන්තං පාපවත්තන්ති ජේතිසිකා විසන්තාපා පවත්තන්ති සන්තාපයක් ඇති වෙනවා කායේ සිතේ. කායිකා විපරිලාහ පවත්තන්ති චේතසිකා විපරිලාහ පවත්තන්ති කායේ සිතේ උණගතියක් ඇති වෙනවා. සෝකාය වික්කම්පි චේතෝ වික්කම්පි පරිසංවේදී ඒ නිසා කයින් දුක් වෙනවා මානසික දුක් වෙනවා නේද බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් කරන්නේ ඇයි මේ විදියට අපිට ආයේ ඇහැ දකින්න බැරි නිසා තමයි මේ සියලුම දුක් අපි මුළු දවස් පුරා ඇහෙන් කරන්නේ මේ දේමයි රූපයක් දකින්න රූපයේ වේදනාව කියන්නේ රූපයක් පිළිම රූපයක් දැකීම තුළ යෝනිසෝ මනසිකාරයක් නැති තැනත්තා ඒ ව්‍යංජන ගන්නවා අනුව්‍යංජන ගන්නවා එහි නිමිති ගන්නවා කියලා මේ ඉස්සෙල්ල සඳහන් කළා. ඒ නිසා අසරණිය යුතුයි. ඒ වගේම රූපේ සාලජ්‍යති රූපේත් අපි ඇලෙනවා රූපේ තියෙන්නේ බාහිර. බාහිරින් දකින්න රූපේත් අපි ඇලෙනවා ඒ නිසා රූපයත් අසත් හේතු කොටගෙන උපදින යම් සංපස්සයක් ඇති වෙනවා ඒකෙත් අපි ඇලෙනවා. සිංහන් සංගති පස්ස මේර ඇසත් දුරුපයක් විඥානයක් නිසා තමයි ඇති වෙන්නේ මේ. ඒ නිසා පින්වතුනි අපි මුළු ජීවිත කාලය තුළම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ උත්තක් කියන මේ පංචකාම අපි ප්‍රයෝජනීය නොසලකා නුවණින් නොබලා පරිහරණය කිරීම නිසා අපි නොදැන අනන්ත වූ දුක් අප තුරට ගලා එනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පෙන්වන්නේ කලේ. සෝ කාය දුක්ඛම් විචේතසෝ චේතෝ දුක්ඛම් විපටිසංවේදේති කාය දුකත් විඳිනවා මානසික දුකත් විඳිනවා. එහෙනම් අපි මේකෙන් ගැලවෙන්න ඕන. දක්කොංච කෝ භික්ඛවේ ඥානං පස්සංගතහ භූතං යම් කිසි කෙනෙක් ඇහැ හොඳින් දකිනවා නම් දැනගන්නවා නම් ගත භූතං ඇතිසැදී රූපේ ඥානං පස්සං යතා භූතං රූපයෝද දකින්නවා නම් දැනගන්නවා නම් ඇතිසැටි චක්කු විඥාන ඥානං පස්සං යතා භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යතා භූතං යම් පිරං චක්කු සම්පස්සපච්චය උපපත්ති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි පස්සං යතා භූතං මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි යම් කෙනෙක් ඇස හරියට දකිනවා නම් දැනගන්නවා නම් රූපය ඇස තෙල්ල වෙන රූපයන් හරියට දැනගන්නවා නම් දැක ගන්නවා. ඒ වගේ මේ නිසා හට ගන්නා වූ චක්කු විඥානය කියන ඒ සිත අපි දැක ගන්නවා නම් දැනගන්නවා නම් ඒ නිසා චක්කු සංපස්සපච්චය උපදිති වේදිකාන් කියන්නේ හින් ඇති වෙනා වූ වේදනාව කියන රූපය දැකීමත් අපි හරියට තේරුම් ගන්නවා නම් දැක ගන්නවා නම් එනම් වින්නතුනි චක්කු සම්පස්ස පත්‍යා උප්පජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං පා සම්පිජාන පස්සනතා භූතං චක්කුස්මින් නසාරජ්ජති අන්නේ කෙනා හරියට දැක්කොත් හරියට දැනගත්තොත් ඇස ඕන් ඇසේ ඇලෙන්නේ නැහැ රූපේ සුනසාරජ්ජති ඒ රූපයත් හරියට දැක්කොත් දැනගත්තොත් රූපේ ඇලෙන්නේ නැහැ චක්කු විඥානේන සාරජ්‍යති චක්කු විඥානේට ඇලෙන්නේ නැහැ චක්කු සංපස්සේන සාරජ්‍යති යම් විදං චක්කු සංපස්ස පත්‍ය උප්පද්දති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තස්මින් වින සාරජ්‍යති එතකොට මේ විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මුල්ලස්ස ඒ විදිහට චක්කුයෝ චක්කු විඥානයේ සංපස්සේ රූපය ආදී ඒ රාම වශයෙන් ඇලුනේ නැති ඒක දඳුනේ නැති එහි මොලා නෝන් ආදීන වාන් පස්සෝ විරතෝ ආදීන වාන් පස්සිනෝ විරතෝ ඒකේ ආදීනව දකිමි යථා භූතව දකිමි ආයතින් පංච පණ්ඩා පාණ්ඩා කන්දා අපිට යන ගච්ඡාමි අන්නේ තනත්තාට පින්නතුනි ආදීනෝ අනුපස්සනාවේ විහරණය කරන තනත්තා මේ පංච පාදාන ඛණ්ඩයේ ආයතින් අපජානක අපවයන් දියලා ඒ නිසා පින්නතුනි අපි විසින් කළ යුත්තේ අපචේතයි මේ සංයම යවන්තු උපචේ නෙමෙයි තණ්හා චස්ස පොනෝ පරිකානන්දි රාගසා තත්‍ර තත්‍රාපි නන්දිනේ සාචස්ස පහේයති. ඔහුද තිබුණා නම් අර නැවත පුනර්භවය ඇති කරන ඒ තන රාගයෙන් නැදෙන. ඒ ඒ තන අභිනන්දනය කරන යම් සිතින ඔහුට තිබුණා නම් තණ්හාව ඒකත් පහේයති ඒක ප්‍රහාණය වෙලා. තස්ස කායිකාපි දරතා පහේයන්ති චේතසිකාපි දරතා පහේයන්ති කායේ සිතේ දෙකේම ධර්තේ ප්‍රහාණය වෙනවා කායිපාපි සන්තාපා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන් ඒක සන්තාපය ඒකත් හරියට වුණා වගේ දෙයක් සන්තාපය හිතෙත් ඇති වෙනවා ගතෙත් ඇති වෙනවා සන්තාපේ ඒ සන්තාපය ප්‍රහාණය වෙලා යනවා කායිකාවි පරිලාහ පරියන්ති චේතසිකාවි පරිලාහ පරිය පරිලාහය කියන්නේ දැවීම තැවීම. සෝ කාය සුකම්පි කියතෝ සුකම්පි පරිසම්වේදී. අන්න බින්දුතුනි ඒ තැනත්තා හොඳට මේ විදිහට ධර්මානුකූලව ඇසිරෙනවා නම් ධර්මානුකූලව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීට මුහුණ දෙනවා නම් උද කායික සුඛයත් ඇති වෙනවා මානසික සුඛයත් ඇති වෙනවා පරිපූර්ණ වෙනවා. ඊටම ලේසි වැඩක්. හැබැයි නොදැන කිරීම නිසා අනන්තවත් අප්‍රමාණවත් කුතෙක් අකුසල් දිනපතා සිදු වෙනවාද කියලා දැන් හිතලා බලන්න. මේ විදියට නම් අපේ ශරීරයට මේ විදියට දුක් දෙනවා නම් මනසට දුක් වෙන විදිය ආදීනව ඇති වෙනවා නම් අපේ ඇස ආරක්ෂා නොකිරීම නිසා ඡාන ආරක්ෂා නොකිරීම නිසා අද ලෝකේ නවීන ලෝකයේ තාක්ෂණය තුළින් දකින අහන දේවල් වලින් කොතෙක් නම් අපේ ශරීරයේ දුක් ලැබෙන පංච උපාදානස්කන්ධය වර්ධනය වෙනවා. දුකෙන් දුකට හිතගත පණුව පමනවන සත්‍යයක් ඇති වෙනවා කියලා මෙයා හිතා ගන්න. නමුත් මේ වෙලාවේ අපේ තියෙන පෙර කුසල් බය යම් හේතුවක් නිසා අපිට මේ අවස්ථාවේ මේ දුක් පීඩා නොදැනුණා. මතුමත්යේ පින්නතන මේ අකුසල චේතනා නිසා අපිට ඇති වෙන්නේ දුක. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම දුකක් ඇති වෙන්නේ? මොකද්ද සාධාරණත්වය? මනුෂ්‍යත්වයේ ලැබිය අපි පින් කරලා එසම ලැබුව මනුෂ්‍යත්වයේ තුලින් අපිට ලැබෙන මේ සැපත අපි විඳගන්න මේ දේ ඇයි ඒක අවශ්‍යයක්? ඒක බුදුරජාණන් වහන්සේටවත් උත්තර දෙන්න බැරි ලෝක ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෝකේ පවතින දේ මිසක් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද්දක් නෙවෙයි. ඒ නිසා පින්දුතු අපි විසින් හොඳින් දැනගන්න ඕනේ රූපයක් ඇසත් ඒන් පහළ වෙන සේරම වේදනාව ඒ වගේ මේ විඥානය ආදී කොට ඇති සියල්ලම මේ මුද්‍රයන් මානසේ මේක දේශනා කරලා කිව්වේ ධර්තයක් නැති වෙනවා කායික ධර්තයක් මානසික ධර්තයක් පරිලාහයක් ඔක්කොම නැති වෙනවා ඒ විතරක් නෙමෙයි සෝකාය සුඛං පිචේතෝ සුඛං පිපටිසංවේදී අනේ කායික සුඛය මානසික සුඛය තියෙනවා ඒත් අපිට යන්න අපිට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන්නේ අපි 100න් කියන පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු යා තථාගතස්ස දික්ටි සාස හෝති සම්මාදිට්ඨි යා තථාගතස්ස දික්ටි සාස හෝති සම්මාදිට්ඨි යම් කිසි විදිහේ එවැනි යථාභූත දෘෂ්ටියක් දර්ශනයක් තියෙනවා. අන්න ඒක තමයි සාමාන්‍ය. යෝ තථාරුසස් සංකප්පෝ සාස්සෝති සම්මා සංකප්පෝ. ඔබට මේ විදිහේ යම් සංකල්පනාවක් තියනවාද ඇතිසැටියෙන් දකින්න. මෙන්න මේක තමයි සම්මා සංකප්පය. යෝ තථාරුසස් වායම් ඊළඟට ඔබට එහි තුල යම් කිසි උත්සාහයක් ව්‍යායාමයක් තියනවාද? ස්වාසෝති සමාවාය. ඒක තමයි සමාවාය. යතතහ භූතස්ස සති සාසෝති සම්මාස. ඔබ යම් කිසි සතියක් තියනවාද මේ දේ කරද්දී? මේ විදිහට හිත යොමාගෙන ඒ ඒ දර්ශනයට මෝන දෙමින් නුවණින් බලමින් ඒවා තෝරා වේරා ගැනීම යෝනිසෝ මනසිකාරේ කෙලෙස් උපදින්න නොදී ඇස රකින්න හිත රකින්න ඒ වගේ ඇස රකින්න ඒ වගේම කන රකින්න කය මේ ආදී රකින්න පුළුවන් අන්නේ සතිය තමා සම්මා සති යෝතතා විසස සමාධි ස්වාසෝති සම්මා සමාධි ඒවා යථා භූත වශයෙන් දකින්න ඔබට යම් සිවිදියේ සමාධියක් තියෙනවා විචිත්‍රයේ ගාර්ථතාවයක් තියෙනවා ඒක සම්මා සමාධි බුද්ධේ හෝ පනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ පරිසුද්ධෝ හෝ ඒ නිසා කල් නැතුව මොගේ කායික කාය කර්ම වචී කර්ම ඒ වගේම ආජීව ඉන්නතුනේ කාය කර්ම වචී කර්ම සම්මා ජීවෝ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි කාරණා තුන. දැන් අපි කාරණා හතරක් හත් දැන් කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි කාරණා තුන තමයි සීලය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සමාධි. මේක තමයි කියපු පියකෝ පනස කාය කම්මං වචී කම්මං ආජීවෝ පරිසුද්ධෝ. ඒවා කල් ඇතුළම පිසිදු භාවයට පත් වෙනවා. ඒවමස්සායම් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවනා පාලකෝ ඉන්නච්ඡන්ති. මෙන්න මේ විදිහට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විභාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. මේක වැට්ටා වැදගත්. ඥාන අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයත් කියලා දෙයක්. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිෂ්ඨාව ලැබලා තමයි අපි මේ විදිහට විපස්සනා ආදී කියමු. සිත වඩන් වායම් කරන්නේ ඒ නිසා මේ දිනුවටපත් වෙනකොට අවසානයේදී ලෝකෝත්තර ආර්යශ්‍රාන්තික මාර්ගය සම්පූර්ණයෙන්පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේක වර්ණනා කරනවා. තස්ස ඒවං ීමං අරියං අත්තංගිකම් මග්ගම් භාවේතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. අන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම් චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූර්ණ වෙයි. සතර සතිපට්ඨානයේම භාවනාවෙන් දිනුවට පැමිණෙනවා සම්පූර්ණත්වයට පැමිණෙනවා. චත්තාරෝපි සම්මාප්පදානා භාවනා පාරිපූර්ණ ගච්ඡා. තුන සම්මාප්පදාන කියන්නේ පිළිවෙලේ නොපස්පට වීරයක් තියෙන්න ඕනේ. උපන් උපස් අකුසල් නීකදීමට උපන් අකුසල් ප්‍රහාණයට නූපන් කුසල් උපදවා ගැනීමට උපන් කුසල් වඩවා ගැනීමට කියන සම්මාප්පදාණය තියෙනවා. මේ භාවනාවෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. චත්තාරෝපින්ද්‍රි ඉද්ධිපාදා භාවනා පාළි ගෝයෙන් ගච්ඡanti. තුරීද්ධිපාති. මේ වගේ පින්නතුනි පංචක ඉන්ද්‍රියානි භාවනා පාරිපූර්ණයෙන් ගච්ඡanti පංච බලානි පාරිපූර්ණයෙන් ගච්ඡanti සත්තති බොජ්ජංගා පාරිපූර්ණයෙන් ගච්ඡanti සත්ගෝත්‍යංගයත් වැඩි. එහෙනම් පින්නතුනි මේ කරන කර්මය නිසා අපේ සත්‍විස් කෝටි පාස්තික ධර්මම වෙනවා. උදේ වෙනම අපිට සත්‍වෝත්‍යංග වඩන්න කියලා තියෙනවා. පංචේන්ද්‍රිය වඩන්න මේ සියල්ලම වැඩිම එකම කාරණයක් තුන. එහෙනම් අපි යෝනිසෝ මානසිකාරේ හරියට මාර්ගය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වැඩුවොත් පින්නතේ ලෝකෝත්තර වශයෙන් පාරේ ක්‍රියාෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයට පත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි රහත් අපි ඉන්නේ කොහමද? කන්නඩියක් ඉස්සරහට ගිහින් යාදාශය අපි කන්නඩියේ ප්‍රතිබිම්බය බලලද මේ හැලකින්නේ. කොහොමද අපි රූපයක් දකින්නේ මේ රූපය අපි ඉදිරියේ තියෙන රූපය පමණක් කියන ප්‍රශ්නයක් මතුවේ. සාමාන්‍ය විවහාරයෙන් අපේ රූපය කියන්නේ අපේ ඉදිරියේ තියෙන ඕනම රූපයක් රූපයක්. ජීවි අජීවි. අසමම් බින්දුතුනේ මේ අසමයි. මේක මසස කියලා කියනවා. මේක තියෙනවා ප්‍රසාදයක. චතුද්වාරයක් තියෙනවා. ඒ වගේම ප්‍රසාදය නිසා තමයි චක්කුද්වාරය ඇති වෙන්නේ. චක්කුංච අස්සං කිව්වොත් අපි බින්දුවෙන් චක්කුව කියන්නේ ඇහනම් ඇහ දකින්නේ කොහොමද? ඇහැ දකින්න පුළුවන් උදරය දිහා බලන්න. ඇහැ දකින්න පුළුවන් නාසිකාග්‍රාව දිහා බලන්න. ඇහැ බලන්න නම් ඇහැ දිහා බලන්න. මේ නිසා අපිට මේ භාවනා කිරීමේදී පිළිතුරු අපි මූලික වශයෙන් නාසිකාග්‍රව නුගෝ උදරය හෝ පාදක දෙමින් අපි භාවනා වැඩුවා. අපි අවසානයේ අපේ අවධානය චක්කුසෝත ගාන කිව්වා කාය කියන නිමුණේ වටත් යොමු කරන්නට වෙනවා. ඒ විතරක් නෙමෙයි මනසට යොමු කරන්නට වෙනවා. මනින්ද්‍රිය කොහොමද දැනගන්නේ? මනෝ සම්පස්සේ කොහොමද දැනගන්නේ? ඒ නිසා මනස තියෙන්නේ කොහෙද කොතනද කියලා අපි දැනගන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ අපි ඇස් දැනගන්න ඕනේ නම් නිකම්ම පුළුවන් කමක් නැහැ. අපි ඇස දැනගන්න ඕන නම් ඇසේ තියෙන රූප දකින්න. ඇසේ තියෙන රූප දකින්න නම් අපි සමාධියකින් ඇහැ දිහා බලන්න ඕනේ. අපි ඇහැ දිහා බලලා ඇහි තියෙන මහා භූත රූප දිහා බලනකොට තෝරලා බෙල්ලා ගන්නකොට පින්නතුනි ඇහැ බින්දේ. ඇහැ බින්දලා ඇහි තියෙන රූප කොටස් ප්‍රදර්ශනය වෙනවා. ඇහි තියෙන රූප කොටස් මොනවද කියලා? චක්කෝ දර්ශ කියන්නේ දර්ශනය කරන තැන ඒ නිසා පින්නතුනි පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ගෝචාති. ඒ වගේම චක්කු ප්‍රසාද ජීවිතෙන්දේ චක්කු ප්‍රසාදය කියලා තියෙනවා. අංගයක් වෙන මේ චක්කු ප්‍රසාදය තමයි රූපේ එල්ලෙන්නේ. ඒකෙන් තමයි රූපේ දැක ගන්න. ඒකේ තමයි සංපස්සේ ඇති වෙන්නේ. අපි චක්කු ප්‍රසාදයේ නොකරන චක්කු ඇහැ දකින්නේ නැහැ. ඒ නිසා ඒ වගේම මේ ඇහි තියෙනවා පින්නතුනි පඩවියාකෝපේ යෝවාය වන්න ගන්ධ රසෝදා ජීවිතේන්ද්‍රේ පහව රූපයේ කෙලස්වි බව පුරුෂ භාවය. ස්ත්‍රියක් පුරුෂයෙක් දිගලා පියා ගියා වල්පහම අපිට පේන්නේ මෙන්න මේ පහව රූපයේ ස්වභාවය නිසා. ඒ වගේම පටවියාපෝ තේජෝ වායෝ වන්නනන්ද රසෝජා ජීවිතේන්ද්‍රය කාය ප්‍රසාදේ තියෙනවා කාය ප්‍රසාදේ නිසා තමයි හැට අත ගන්නට හැදෙන්නේ පොඩ්ඩක් ගියාම නැහැ කෙරෙන්නේ. ඇහි තියෙන ස්වභාවය අපිට වැටෙන්නේ දැනෙන්නේ සංවේදීතා ගන්න ඇහැ තුළින් කාය ප්‍රසාදේ නිසා. වගේ රූපේ ගන්නේ ඒ තියෙන ඇසේ තියෙන චක්කු ප්‍රසාදේ නිසා. උඩ මේවා දකින්නේ නැත්තම් අපිට පුළුවන් වෙනවද චක්කු සම්පස්සේ වෙන්නේ කොහොමද කියලා බලන්න. අපි මේ භෞතික ලෝකයේ සාමාන්‍ය වශයෙන් ඉන්ද්‍රියෙන් දකින රූප හරියට මේවා පරිහරණය කරමින් ඒවාට මුහුණ දෙන අතරේ යොමු සමාධිමත්ව දැනක තැන්පත් වෙලා තමා විසින් වඩලා යම්සි සමාධියක් උපකාර කරගෙන මෙන්න මේ ඇස විශ්ලේෂණය කරන්න ඕනේ. මේ ඇස විශ්ලේෂණය කරනකොට තමන්ට පේනවා චක්කු ප්‍රසාද. චක්කු ප්‍රසාදීම කියනවා චක්කු ඒ දශක කලාප කිනේ රූප අතර තියෙනවා වර්ණයක්. මේ යෝගියාට පුළුවන් මේ වර්ණය කියන්නේ රූපය. වර්ණය කියන්නේ ආලෝකය. මෙන්න මේ වර්ණය අර චක්කු ප්‍රසාදයට යොමු කරනවා යෝගියා විසින් මානසික. මේ විදිහට යොමු කරනකොට ඒ දෙකේ ස්පර්ශය ඇතිවෙනකොට ඉන්නතේ චක්කු විඥානය පහළ වෙනවා. චක්කු විඥානය දැක ගන්න. දැන ගන්න. චක්කු සම්පස්සේ කියන්නේ තින්නම් සංගති පස්සෝ චක්කවත් විඥාන චක්ක ප්‍රසාරයත් ඒ රූපයක් ඊයේ ඇති වෙච්ච විඥානයත් තුනේ එකතු චක්ක සම්පස්සේ කියන. මෙන්න මේ චක්ක සම්පස්සේ නිසා ඇති උනේ කොහොමද සම්පස්සජා වේදනා. සම්පස්සපච්චය උපජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා. ඒ නිසා චක්ක සම්පස්සේ නිසා තමයි සිදු වෙන්නේ අර වේදනාව දැනගන්න. අන්නේ වේදනාව යෝනිසෝ මානසිකාරයක් නැත්තම් මේ වේදනාව ඇලෙන්න පුළුවන්. ඒ නිසා ඒ වේදනාව ඇලෙන්නේ නැහැ යෝගාවචරය දන්න නිසා යෝනිසෝ මානසිකාරයෙන් බලන නිසා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන් මේ තුනේ රූප විග්‍රහ කරන්න. රූප පරිච්ඡේද කියන්නේ රූප රූප පරිච්ඡේද කියන්නේ මේක. ඒ නිසා පින්නතුනේ අපි රූප පරිච්ඡේද කරන්න ඕනේ නාම රූප පරිච්ඡේද නොකර අපිට ධර්මය අවබෝධ වෙන්නේ. රූප පරිච්ඡේද කරන්න මුළු ශරීරයම කියන රූප වර්ග ගොඩක් තියෙනවා. එහේ තියෙන වෙන ආකාරයකට. එතන තියෙන්නේ චක්කු ප්‍රසාදේ. ඒ වගේම සෝතේ තියෙන්නේ සෝත ප්‍රසාදේ. මේ විදිහට ගියන් කයේ තියෙන පින්තුනි කාය ප්‍රසාදේ විතරයි. කයට පේන්නේ නැහැ රූප, කයට ඇහෙන්නේ නැහැ ශබ්ද, කයට දැනෙන ස්පර්ශය විතරයි රස දැනෙන්නේ නැහැ කයට. ඒවා දැනෙන්නේ දිව. දිවේ තියෙනවා කාය ප්‍රසාදය නිසා රස දැනෙනවා. රාය ප්‍රසාදය නිසා ස්පර්ශය දැනෙනවා. ඒ වගේම ජීවා ප්‍රසාදය නිසා අපේ රස දැනෙනවා. ඒ වගේම නාසයේ තියෙනවා ගාන ප්‍රසාදයක්. කාය ප්‍රසාදය නිසා ස්පර්ශයක් දැනෙනවා අපිට සුවඳක් දැනෙනවා. මනසට අපි හිතේම කොළ පින්නතුනි මනස තියෙන හදවත අපි මේ විදිහට අපේ ධ්‍යාන ආලෝකයේ හරවනවා හදවතට. හදවත විශ්ලේෂණය කරනවා හදේ බලලා මේ බලනකොට අන්න එතනින් දකිනවා හෘද රූපේ. මේ හෘද රූපයේ තමයි පින්නතුනේ අපේ සුඛ දුක්ඛ ඔක්කොම ගැප්පලා තියෙන්නේ. අපි මේ ජීවිතය කරන කියන සෑම සියලු දෙයක්ම අපි තැම්පත් කරන්නේ උතන. ඒවා ඔක්කොම ඒ චිත්තවල සම්පූර්ණ වශයෙන් භවංග චිත්ත ප්‍රසාරය ප්‍රවාහය තුල මේ වගේ ඇතිවෙනවා. ඒ නිසා පින්නතින මේ වස්තුව දිහා බලලා අදවතේ තියෙන විඥානය අපි දැනගන්න. මනෝ විඥාන, මනෝ සංපස්සේ. මෙන්න මේ විදිහට පින්නතින අපිට පුළුවන් වෙනවා රූප පරිග්‍රහ කරන්න. මේ විදිහට අපිට පුළුවන් වෙනවා නම් ඊළඟට නාම පරිග්‍රහ කරන්නට. අපි බලන්න ඕනේ නාමයේ වේදනාව කියන්නේ කිනුතුනේ නාමයක්. සංඥාව කියන්නේ නාමය. ඒකට නාම රූප දකින්න අපිට මෙතන පුළුවන්. සම්පස්සේ නිසා පස්සේ කියන්නේ මොනවා නාමයක්. වේදනාව කියන්නේ නාමයක්, සංඥාව කියන්නේ නාමයක්, විඥානය කියන්නේ නාමයක්. ඒ නිසා ඇස තුළ මේ ඔක්කොම නාම රූප පරිච්ඡේද වශයෙන් දැක් ගන්න පුළුවන්. නමුත් අපි ගාහණය පමණක් අරගෙන අපි නියු ආනාපාන සති භාවනාවේ යෙදෙන කෙනෙක් නාසයේ පමණක් කේන්ද්‍ර කරගෙන කළොත් උට කාය ප්‍රසාදය දැනෙනවා. නිසා ඒ තුලින් දැනෙන නාම රූප පරිච්ඡේද කරගන්නත් පුළුවන්. තවදුරටත් කියනවා නම් පින්දීම හැකිලිම ආදී ඒ භාවනාව කියනවා නම් උදරයේ කේන්ද්‍රය කරගෙන යාට කාය ප්‍රසාදය තුලින් ඇතිවෙන මේ වේදනාව දැක ගන්න විඥාණය දැක ගන්න ඒකටත් පුළුවන්කම තියෙනවා. නමුත් පින්නතුනේ මේවා මුළු කය පුරාම වේදන ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රිය කේන්ද්‍රය කළත් නාසිකාග්‍රය කේන්ද්‍රය කළත් යෝගාවචරය ප්‍රවීණත්වයේ ලබනකොට මේ නාම රූප මුළු ශරීරයේ පුරාම දැක ගන්න පුළුවන්. නමුත් අසකරණාසේ ජීවාදී දකින්නවා වෙන් කරලා දකින්න. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළා මේවා බලන්න කියලා. ඒ නිසා අපි බලන්න නම් ඇස වෙනව බලන්න ඕනේ. නාසය වෙනව බලන්ට ඕනේ කන වෙනව බලන්ට ඕනේ මේවා ධර්මයේ සඳහන් වෙන සූත්‍ර පිටකේ ඒ නිසා කිනුඥාට මේ தත්ත්වය ලබන්නේ මේ විදිහට රූප පරිග්‍රහ කරන්ට නම් හොඳ සමාධියක් ඕන අන්නේ සමාධිය අපි කාලතු පීඨවා ගත්තොත් ඒ තුලින් අපිට පුළුවන් වෙනවා මේ නාම රූප පරිච්ඡේදය කරන්න දීසි නාම පරිච්ඡේද රූප පරිච්ඡේද කියන්නේ ඒ රූපේ නිසා මේ ප්‍රසාදය නිසා උපදිනවා ප්‍රසාදයක් රූපයක් ප්‍රසාදයට එල්ලවන දේ රූපයක් ඒ තුළින් ඇති වෙන විඥානය ආදීන නිසා නාම රූප පරිච්ඡේදය අසතුල නාසය වගේන දිවාදී හැම ස්ථානයකම දැක ගන්න යෝගාවචරය දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැනීමක් දැකීමක් කියන දෙකම සම්පූර්ණ වෙනවා මේ සෑහෙන. සකලියත්තේ කුමක්ද අපේ විසින් වොමින සීමේ සමාධිය වැඩි විශ්සුසුයි. ඉන්නතේ සමාධි වැඩම පුද්ගලයාට පහසුයි. ඒ නිසා තමයි විද්‍රයන් මාංශයේ සමාධි වඩන්නේ. සමාධින වඩා යුගාන්ත වශයෙන් උනත් මේ දේ කරන්න පුළුවන්. යුගාන්ත කියලා කියන්නේ පින්නතුනි. අපි සමාධි අරමුණක ඉන්නවා. සමාධි අරමුණේ යම් වෙලාවක් ඉන්නකොට එක්තරා ප්‍රමාණයකට හිත තැන්පත් වෙනකොට සමාධි යෝගීන්ට ඉබේම විරායාසයෙන්ම ධාතු කර්මස්ථානයේ පහළ වෙලා මොකද දැනෙන්න පටන් ගන්නවා කියන ලක්ෂණ. මේ විදිහට මේක ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. නැවතත් මේක සමාධිය පිළිහෙනවා පින්නතුනි විපස්සනා වේදනවල සමාධිය ගන්න බොහොම අමාරුයි. සමාධිය ඉක්මනට වැටෙන්නේ මොකද? විඩාව නිසා. නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ පීඩුවගත් සමාධියකින් විපස්සනා කරනකොට මේ தත්ත්වෙ ඉන්නේ නැහැ. ආවත් ඔබට පුළුවන් తాවකාලිකව ආසනය වෙනස් නොකර ඒ සමාපත්තියකට විනාඩි කිහිපයක් සමවැදලා විවේකයි නැවතත් ඊමත් වෙලා අරමුණු දෙමුනේ ඒ නිසා අපි යුගනාථ වශයෙන් කිරීමේදී ඔබට පාලනයක් නැහැ සමාධිය ටිකක් දුරට යන සමාධිය එනහිටිනවා මේ මේ සමාධිය එනහිටි පෙර යෝගාවචරය අපහසරපත් වෙනවා අනේ මගේ භාවනාවකට ටිකක් වෙලා තිබුණා දැනෙන්නේ. ඉතින් ඈනුම් යනවා. නිදිමත එනවා. කම්මැලි හිතෙනවා. එපා වෙනවා. පත්කලේ රමල ගහන්න හිතෙනවා. ගුරුවරයා හොයාගෙන යන්න හිතෙනවා. ඔක්කොම හිතේ තායින්නවා. ඒ නිසා පින්නතුනි ඒ යෝගාවචරය ඒ වෙලාවේ තුස්නිම් භූත බයේ தත්ත්වය මෙනෙහි කරමින් එතන වාඩි වෙලා වුණ නැවත සමාධිය හෝ විපස්සනාවට ගන්න. මෙන්න මේ විදිහට තමයි යුගනන්ත වශයෙන් සමාධිය සහ විපස්සනා විදිහට ඇදෙන්නේ. නමුත් පින්නතනි කාල් ඇතුව අප විසින් යම් සමාධියක හිත පිහිටව ගත්තනම් ප්‍රගුණ කළා නම් අන්න ඒ తත්වයේ ඇති පුද්ගලයාට නාම රූප පරිච්ඡේදය තාම පහසු වෙනවා. නාම රූප පරිච්ඡේදය විතරක් නෙමෙයි පින්නතනි පච්චේ පරිග්‍රහ කියන්නේ පටිච්ච සමුප්පාද. මොකක් නිසාද මේක ඇතුළු මේ වේදනාව මේ වේදනාව ඇතිුනේ කොහොමද නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශයේ පාදක වුණේ මෙන්න මෙවුවයි. මෙන්න මේ හේතුවෙන් මෙන්න මේ වේදනාව ඇති වුණා. ඒවා ප්‍රහීනේ වෙනවා වැඩි වෙලා පවතින්නේ නැහැ පින්නතුනේ මේ රූප එකක්. මේ රූප හට ගන්නවා ඒකම පවතිනවා බඳ වෙලා යනවා. පිළිම නැතිවීම ඒ නිසා එයින් හටගත්තා වූ වේදනාවක් ඒ වගේම නැසී යනවා. සයෝගාචරය දක්නා යම් හේතුවක් නිසා උපදිනවද මේක? හේතුව නැති වෙනකොට මේකත් නැති වෙනවා. නිසා හොඳ සමාධියක් ඇති යෝගාවචරීන්ට මේ භාවනා කිරීම පහසුයි කියන කාරණේ තමයි අපි මේ අද පෙන්වලා දෙන්න උත්සාහ කළේ. ඉතින්තුනි අපිට තියෙන්නේ මේ විදිහට භාවනා කිරීම නිසා Tamanට ලැබෙන ඒ ඥානෙ විවිධයි. ඒ කවුරු උත්සාහ කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවබෝධ ඥානය තාම ගාම්භීරයි. කෙටි බණපදයක් කියවා උතුරායන් වහන්සේ ඒකේ ගාම්භීර විදියට අලුත් ප්‍රකාශ කිරීමට දානවා. ඒ දිගහැර විස්තර කරන්නට දානවා. ඒ වගේම පින්නතුනේ උතුරායන් වහන්සේ අපි කවුරුත් දන්නවා බලයෙන්ම දේශනා කළ මංගල දේශනාව කොමක්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ උතුරායන් වහන්සේ දේශනා කළේ තාම කිකි. ජාති දුක්ඛා ජරා දුක්ඛා කිව්වයි ඉන්නහට කිව්වේ නෑ මොකද්ද ජාතිය කියන්නේ මොකද්ද කිව්වේ නෑ ජරා කිව්වේ නෑ ඒ නිසා පින්වතුනේ පසු කාලයක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලවා දේශනා කළා උන්වහන්සේ ප්‍රශංසා කළානේ කියලා ධ්‍යාන සංයාරණය කළා උන්වහන්සේ දේශනා කරනවා සත්‍ය විභංග සූත්‍රය සත්‍ය විභංග සූත්‍රය කියන්නේ විරාමාචක්කා පවත්තන සූත්‍රයේ විස්තර දේශනා. ඉතින් තමයි කියන්නේ ජාතිය කියන්නේ මොකද්ද? ජරාව කියන්නේ මොකක්ද? මේ ජාතිය කියනවා ජාති සංජාති. කන්දානම් පාත්භාව ආයතනානම් ප්‍රතිලාභ මේ විදිහට ජාතිය කියන්නේ උපන්දි. මෞපුසට බහැලා ජාති සංඥා ප්‍රතිසංගි විඥානයේ පහළ වෙනකොට ජාති ඒකම ශරීරයේ පහළ වෙනකොට ඉතුරු ඉන්ද්‍රියයන් පහත් එක එකතු වෙනකොට ඉන්ද්‍රියන් තියෙනවා කාය තියෙනවා හෘද තියෙනවා ඒ වගේම පින්නතුනි භාව තියෙනවා භාව රූප තියෙනවා කාය සාදේ සහිත රූප තියෙනවා හෘද සහිතව තියෙනවා මොකද හෘදේ නැත්නම් හිත පිළිගන්නේ නැහැ විඤ්ඤාණ එනිසා තිස්සාකාර රූප තියෙන එකට තමයි ಜಾති සංජාති කියන්නේ ඒකම චිත්තක්ෂණයේදී පහළ වෙනවා සකලනාසයේදී ಜಾති සංජාති ඔක්කාන්ති මෞකසට බැහැ ගන්නවා ඒ කලයට බැහැ ගන්නවා. කලලයක් කියන්නේ පින්නතුදී මොහොතිස් එකතුවත් සමගම ඇති වෙන වේ කලලයේ මොහොතේම බැහැ ගන්නවා. ඒ නිසා ಜಾති සංජාති උත්සාන්ති අවිනිත්තාන්ති අනාපද පිහිටනවා. ඊළඟට තමයි කියන්නේ ඛණ්ඩානම් පාතුකාව ආයතනානම් ප්‍රතිලාභෝ ඉන්දිය කුමලකාරණ. ඉතින් මේක පැහැදිලිව කියලා තියෙනවා මේ විදිහට ಜಾති සංජාති කියනවා. ඒ වගේම මරණය කියන්නේ මොකක්ද? ශෝක කියන්නේ පරිදේව කියන්නේ මොනවද කියලා ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිතියෙන් අනුසාරි දුෂ්ට මහරහතන් වහන්සේලා දීර්ඝව විස්තර කළා. ඒ වගේම පින්වතුනි එකට හේතු නියම මහන්සිය මෙන්න මේ විදිහට ඒ ධර්මයේ ප්‍රගුණ කරන කාලේ ඒවා තපස් කරන කාලේ පෙර ආත්මවල අනන්ත අප්‍රමාණ වශයෙන් මේ ධර්මයේ එක එක ආකාරයට විපස්සනා යොමු කරපු නිසා ඒ වගේම උන්වහන්සේ සීල දේව ත්‍රිවේදය ඉගෙන ගත්ත නිසා ඒවා ප්‍රශ්න කළ නිසා උන්වහන්සේගේ දැනුම ගැඹීර වුණා. ඒ වගේම පින්නතනේ අපි වුණා මේ විදිහට මේවා විශ්ලේෂණය කරලා හොඳින් විස්තර වශයෙන් අපි විපස්සනාවට යොමු කෙරුවා. යම් දවසක අපිට මාර්ගඵලයක් ලැබෙනවා දේවස්ථානයේ ලැබෙන ඥානී තාම ගැඹීර. ඒකට තමයි පින්නතනේ පුළුවන් වෙන්නේ කෙටි ධර්ම දේශනාව විස්තර කරන්නේ. මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට කවුරුත් එනවා. බුදුරජාණන් වහන්සේ බණපදයක් කියලා නැගිටිනා විස්තර නොකර. ඉතින් මේ අයම මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට තේරෙන්නේ නැහැ මේ බණපදයක් කිව්වා මොකද්ද මේ? එහෙනම් අහගන්න කියලා විස්තර කරනවා. විස්තර කළාට පස්සේ නැවතත් ටීපිස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා අපි ගියා මෙන්න මෙහෙම මේ දේ තමයි කිව්වේ. ඕක මම කිව්වත් ඔයිට වඩා පිළිලක්වත් වෙනස් වෙන්නේ නැහැ මහණෙනි. ඔය විදිහටම දාන්න කිව්වා. ඒ නිසා කින්නදී අපි සිහින් මොකින් මේ ජීවිතේ ওই විලාවිත අපි කියන්නට බැරි ජීවිතේ අපි විසින් හොඳ ආකාරයට යොදාන්න ඕනේ. යම් කෙනෙක් හිතනවා සැක කරනවා මේ ජීවිතයේදී අපි විපස්සනා කරන්න බැරිව අපි සංකත කරලා ඉඳලා වංගේටපත් වුණොත් අපි සංසාරේ දීර්ඝ වෙලා කරවන්නේ නෑ පින්නතුනේ අපි සිල්මා ඊයේ පින්නුම් කරලා දුන්නා මේ సంతානියක් වෙන සෑම දෙයක්ම බහාන්දරව ගත වෙනවා. ඒව තමමතු සංසාරයට ගෙනියන්නේ. සිල්වන්ත වෙන්නගෙන මේ කරන සිල් දේව පින්නතුනි ගැප් වෙනවා වගේ මරණාසන්න අවස්ථාවේදී ඊට පෙර අපිට යොමු වෙන අරමුණ වෙන්නේ අපේ බහාන්දියමයි. ඒ බහාන්දිය තුළ තියෙන කුසල සම්ප්‍රදාය සම් ප්‍රවාහයේ ඔක්කොම පින්නතුනි අරමුණ වෙලා ඔබේ විසිරන් දී ගන්න ඊළඟ දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ සමාපත්තියට කියන බ්‍රහ්ම ලෝකයේ ඒ ගත්තත් පින්නතුනේ ඒ సంతානයක් මේ භවංග වල පිච්ච ගුණාත්මක භාවය ලාගෙන භාවනා යෝගීව සිල්පකින් එහෙම නැත්නම් දහමින් තමන්ගේ ප්‍රතිපත්ති පුරා ගන්නවා දිව්‍ය වුණත් බ්‍රහ්ම වුණත් පින්නතුනේ තියෙනවා ඒ නිසා අපි සිල්පදී යුත්තේ ඇකිතාන් දුරට සමාත වැඩිවීමටත් නැහැ කියලා උපසනාවට දැස ගැනීමටත් කිසිම වෙනසක් නැහැ ඒ නිසා අදිෂ්ඨාන කරගෙන තෝරන මේ විදිහට අපි සුසුවිදියට අපේ සිට විමර්ශනා සාධාරණ සුසුසු විදිහට භාවනා කිරීමෙන් කොහොමද කියලා මම සියලු දෙනාටම සංසිඳන දේවා සාදු සාදු ප්‍රශ්නයක් තියෙනවා සෝතාපන්න වීමෙන් පසු භාවනා කරන්න කිව්වේ යයි කිව්වේ ඊට පෙර භාවනා වැඩෙන්නේ නැද්ද? විද්‍යාවේ ඥානය වැඩි වීම නිසා බ්‍රහ්ම ඥාන ප්‍රතිඥාන ආදී භාවනාවේ දියුණුවක් ලැබේ. මේ ධර්මයේ සඳහන් වෙන වචන හැම එකක්ම මේ විදිහටම ගන්නට බෑ. සෝතාපන්න වෙන තැන භාවනා කරන්න එපා කියලා නෑ. භාවනා කරනවා කියන වචනේම වඩනවා කියන එක. සිහි නෝන වඩන. එතකොට සිහි නෝන වඩන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන්. තමන්ගේ හිත දිහා බලන්නේ නැතුව උගන්කමක් නැහැ උද්‍යප්පේ දකින්න. ඒ ඥාන වැඩෙන්නේ නැහැ. ඒතකොට නාම රූප දකින්න බෑ. නාම රූප දකින්න බෑ හේතු ඵල දකින්න බෑ හේතු නිසා ඇති වෙන ඵලය දකින්න බෑ. කොටිම කියනවා නම් මේ කිසිම ඥානයක් ලැබෙන්නේ නැහැ භාවනාවක් නැති වඩන්ට. හැබැයි එහෙම භාවනා නොකර හදිස්සියේ සරකාණි සුවාමී සරකාණි කියන්නේ තරුණයා හොඳටම බුණා. දවසේ 20 බීගත් වෙන්නේ. ඉතින් කවුරුත් දන්නවා සරකාණි බීගත්. තරුණේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ අඹෝ යනට. සරකාණි වුණා. වීමයි. බුදුරජාණන් වහන්සේ දැක්කවන් බයව. බයලා වෙරි හිඳුණා. වෙරි හිඳිච්ච ගමන මේ දැනත්තා දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ. බාහන විද්‍යාන් මහන්සියව දකිනකොට මේ දීපතු මිනිස්යාගේ වෙරි හිඳුණා. ඒ මොකද සත්‍යාව නිසා. ඒ දුවගෙන යනකොට ඔබ ඔක්කොම සීල සම්පූර්ණ වෙලා ඉවරයි. අදිෂ්ඨාන වෙලා ඉවරයි. ගිය ලබ්ධයන් මහන්සිය ළඟ වැඳ ධනපදයක් කිව්වසෝවාමන. ඒකම මරුණා. මරුණාම ඇහුවා බුදුරජාණන් වහන්සේ කොහොමද ගතිය කියලා සෝවාන්. ඉවිලෝකේ ඉතින් කට කතාවක් ගියා නේ මේ ශ්‍රවණ බවක් ගෞතු නෑ කියන්නේ. දීවත් උච්චවාන් වෙනා නම් කොහොම මොකද්ද කියන්නේ තේරුම කියලා. ඒක තමයි කියන්නේ එහෙමයි ඒක කියලා ආත්මවල කරලා නියම වෙලා සංකාරෝපේක්ඛව දක්වා භාවනා කරලා පූර්ණත්වයේ ලබලා හිටපු අය. අතු අකුසලයක් නිසා මේ ජීවිතයේ දීවතුකම් කළා. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන්ම ඔහු ජීවිතේ වුණා. විින්ද විස්තු. එසසෝ නිසා මේ මෙතන ඇත්තටම මේ සබ්බාසව සූත්‍රයේ අවසානයේදී කියන්නේ භාවනාවෙන් කරන්නේ. භාවනාව පරිපූර්ණය කියලා කියන්නේ අවසානයේ. බුද්ධංග ගැන තමයි එතන කියෙන්නේ. ඒක දන්නවා අපේ අය. එහෙනම් දර්ශනා පහක්වා කියලා කිව්ව නැත්නම් අපිට භාවනාව අවශ්‍ය නැහැ. දර්ශනය කරන්න භාවනාව නැතුව සිටේ කරන්න බෑ. දර්ශනය නැතුව අපිට විශ්ලේෂණය කරන්න බෑ. ඒ දර්ශනය කියන්නේ නිර්වාණය අපි කරනවා කියන්නේ නිබ්බානම් පුසති. නිර්වාණ ස්පර්ශ කරනවා කියලා කියන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ මේ සූත්‍රේ නිබ්බානම් පුසති අල්ලන්න පුළුවන්. පුසති කියන්නේ ස්පර්ශ කරනවා. එහෙනම් ස්පර්ශ කරනවද නිබ්බාන? නිබ්බානම් පුසති. සංකාණය ස්පර්ශ කරනවා. ඒ නිසා ඉන්නතුනේ මේ වචන වලින් අපිට ගන්න. ඒකයි ඒකට උත්තරේ. ඒ නිසා භාවනා කළ යුතුමයි ස්වාමී. භාවනා කළ යුතුමයි ස්වාමී. අනුවා සමාපත්තියක් ලබා ගන්නවා. උචාර සමාපත්තියක් ස්වාමී. උචාරයක් ලබා ගන්නත් භාවනා කරන්න. උචාරේපා. චෙන්ද සමාධිය ගන්න. උච්චර භාවනා කරන්න ඕනේ. චෙන්ද සමාධිය කියලා කියන්නේ යම් අරමුණක් ගත්තාම ඒ අරමුණෙන් පිට හිත නොවි මේ වර්තමාන වශයෙන් අපිට රැක ගන්න පුළුවන් ඒ තමයි කෙනෙක් සමාධිය. කෙනෙක් සමාධිය තමයි අපිට අර සමාධියට පාදක වෙන්නේ. අපිට අර සමාධිය කියන්නේ එක්තරා ප්‍රමාණයකට නොසැලෙන තත්වයකට ඉත උස්වාදදී මේක කරගහගෙන ඉන්නේ. අපි කරෙන් අරගෙන ඉඳින් තියෙනවා. නමුත් අල්ලගෙන ඉන්නේ. අර්පණාව කියන්නේ අල්ලන්නේ නෑ ඒක එහෙම ඉස්ලාවල් කියන්නේ. ඊළඟට සරුකම් භාවනාව ගැන තවදුරටත් විස්තර දක්වා වදාරන සේක්වා. සක්මනේ දිග ආවම පරිදි. සක්මන අවම වශයෙන් අඩි 30ක් තියෙනවා. අඩි 30කටත් අඩු වෙනවා නම් අපි කෙටි පියවර කියලා සක්මන් කරන්න පුළුවන්. මධ්‍යස්ථ දුර 45යි. ඒක 60 දක්වා මධ්‍යස්ථ ප්‍රමාණයක් වෙනවා. මධ්‍යස්ථ උපරිම තමයි 60. මධ්‍යස්ථ අවම 45. උපරිමේ 80යි. එතකොට අඩි 30 අඩි 80 අතරේ Tamanට පහසු ප්‍රමාණයක් තෝරගෙන සක්මන් කරන්න ඕනේ. සමහර අයට ඕනකට වැඩි දීර්ඝ වුණාම හිත පිට යනවා. සමහර අයට ඕනකට වැඩි කෙටි වුණාම හිත පිට යනවා. එයාට මධ්‍යස්ථ එකක් හොඳයි. සමහර අයට දීර්ඝ එක තමයි හොඳයි. කොයිම වෙලාවකවත් අපි එකම දිගට ගමන් කෙරුවොත් සක්මන් කරනවා කියලා ඒක නම් කෙරෙන්නේ ඒක කරන්න පුළුවන් සාමාන්‍ය සක්මන් කළා හොඳ පුහුණුවක් ලබුවාට විතරයි. දීර්ඝ ගමනක් යද්දී අරමුණෙන් බැහැර නොකර හිත පවත්වන්න පුළුවන්. විපස්සනා කරන්නත් පුළුවන්. සමත කරන්නත් පුළුවන්. මේ දෙකම පුළුවන්. සක්මන පටන් ගත යුතු ආකාරයේ වේගය ආදී. සක්මන පටන් ගන්න ඉස්සෙල්ලා සක්මනේ ගින් හිතගෙන හොඳට කෙලින් හිටගෙන තමන් ඉන්න විදිය ස්වල්පයක් බලාගෙන ඉසේ සිට පාදාන්තයේ දක්වා ශරීරයේ තුලින් සිත යොමු කරන පාදයේ පතුලට පතුලට යොමු කරන විම ටිකක් කියලා බලාගෙන ඉන්න ඇස් දෙක අරගෙන මද විදියට ඇස් දෙක අරගෙන සාමාන්‍ය දුරක් වියදා වියදා දුරක් වගේ අඩි 6ක් 8ක් විතර අතරේ බලාගෙන තමන් සාමාන්‍ය විදියට ඉඳලා නිෂ්කර්මයේ ඉන්නේ කිසිම අරමුණකට යොමු නැඩව පැටයකටවත් හිත යොමු කරන්නේ නැහැ. එහෙම ටිකක් වෙලා ඉඳලා අපි සක්මන් කරන්න හිතනවා නම් ඉස්සරහට යන්න ඕනේ. යන්න ආරම්භයක් කරනවා. යාරම්භය කරද්දී අපිට පුළුවන් පාදයේ ඉදිරියට යන හැටි යොමු කරගෙන පාදයෙන් පාදයට හිත යවන්න. ආරම්භයේදී හැම කෙනෙක්ම සිත පිටවන්න ඕනේ නිසා දකුණු පාදයෙන්මයි ගමන ආරම්භ කරන්න ඕනේ. එimhe දකුණු පාදයෙන් ගමන ආරම්භ නොකරන කෙනාට සක්මන ආගියට පීඩන්නේ නැහැ සමායත මොකද ඒක තමයි ආරම්භය. සිහියෙන් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ එක පාදයක් යන සිහිය තියෙනවා. නැත්තම් ඔහි ගමන් කරන්න පටන් ගන්නකොට මතක වෙනවා. ඊළඟට පාදයක් ඉදිරියට යනකොට මේ පාදයේ එක්ක ඉතිවනවා. අනිත් පාදයේස වෙලා ඒකට හිත මාරු කරනවා. එතකොට අනික විම මේක යනවා. නිසා අපිට සමහර අය කියනවා ඔසවනවා, තබනවා කියලා යන්නේ. සාමාන්‍ය විපස්සනා වඩන නිම කලම යුතුයි. නමුත් සමත භාවනා වේදන කෙනෙක් එහෙම කියන්න අවශ්‍ය නැහැ. හිත පිට යන්නේ නැතුව තමන්ට සක්මන් කරන්න පුළුවන් නම් අරමුණේ දෙගෙන ඒක තමයි ඕන. මේක තියෙනවා වෙන තුනේ සම්පජාන පාපේ බුදුරජාණන් වහන්සේ ගන්නලා තියෙනවා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ ඉදිරියට යන්නේ ආපසු වෙන්නේ නුවණින් දැනගන්න. ඉදිරියට යනකොට ඒ යන බව දැනගන්නවා. ආපසු වෙනකොට ආපසු එන බව දැනගන්නවා. එහාට මෙහාට යනවා කියලා අපි කියන්නේ. මේ එහාට මෙහාට යනවා කියන එක සිහියෙන් කරන්න. එතකොට ඒක තමයි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී. ඊළඟට එහෙම නැති කෙනා තවදුරටත් අපිට හිත යොමු කරන්න පුළුවන්. අර පාදයෙන් පාදයට හිත යවලා ඉදිරියට යන. ඒක තමයි සමත වශයෙන් අපි සාර්ථක වෙන්න හිත තැන්පත් කරගන්න විශේෂයෙන්ම සක්මන කියන්නේ හිතේ තියෙන විතර්ක ධාරාව නවත්තන්න පුළුවන් ශක්තිය ඇති තැන. බොහෝ නවක යෝගීන් සමාන වෙලාවට තමන්ගේ භාවනාවේ යම්කිසි අත්දැකීමක් දුනින් ලබන්නේ නැතනි. සමහර වෙලාවට රහස් වෙන්නේ උතන. භාවනා කළා කළා කළා බැරිදන සක්මනට බහිනකොටම ඒ පියවර දෙකක් ගන්නකොට රහස් වෙලා තියෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම එහෙ කෙරවලට ගිහිල්ලා නවතිනවා. සක්මන දෙක තුනක් තමන් ගැන හිතාගෙන නැවතිලා දැන් හරවනකොට හැංග හිතත් එක්ක හරවනවා. වෙන දෙයක් කියලාකට බල බලා නිහාත බල බලා නෙවෙයි මේ ඇඟ හැර වෙන විදියටයි හිත හැර වෙන්නේ ඒත් එක්ක මේකත් අරෝගන කියන්නේ ඇඟ හැර වෙන දේ උදේ බලන්න බලලා නැවතත් අපි සත්‍ර දෙකක් තුනක් හිතලා හැරුණු ගමන්ම යන්නේ සත්‍ර දෙකක් තුනක් හිතලා නැවත ආරම්භ කරනවා එහෙම කරන්නේ හිතක් පිට යන්න තියෙන අවකාශය නතර කරනවා එහෙම නැත්නම් අපි නිකාන් වෙවිලා හැරෙනවා අනිත් පැත්තට යනවා නිකාන් වෙවිලා හැරෙනකොට අර ගුවන් පාගෙන අර කට්ටිය වගේ තමන්ට මතක නැති වෙනවා කොහෙද ඉන්නේ උදේට පහළද ඒකෝන්නේ මේකට ඕලෙද කියලා ඔහේ යනවා. ඒකෙන් නතර වෙන්න ඕනේ නිසා තමයි මේ අපි විසින් හරියටම මේක කරෙන්නේ. නමුත් සමහර යෝගීන්ට පුළුවන්කම තියෙනවා මේ මොකුත් නැතුව නිකම්ම සක්මනට බැලලා මධ්‍යස්ථ වේගයකින් ඉස්සරහට යනවා එහෙම හැරෙනවා ආයෙත් ආපහු එනවා ඒක වේගෙන් කරන්න පුළුවන් ඒ වේගෙන් කරන්න පුළුවන් වෙන්නේ වින්නතුනි මුල දවස්වල හිමින් කරපු කෙනාට හිමින් පටන් අරගෙන ටිකක් උණු වුණාට පස්සේ එනවා හැරෙනවා යනවා එනවා හැරෙනවා යනවා නමුත් යෝගියා දන්නවා මේ හැම අවස්ථාවකම මොහොතක් හෝ හිටපුවා ඒක තමයි සක්මනේ කරන වේගය නමුත් සමහර අය හිත උද්දච්චයටපත් වෙලා මේ දැවිස්තිලා භාවනාවක් කරන්න බැරි වෙලාවට ටිකක් වේගයෙන් සක්මන් කරන්න ඕනේ. එහෙම සක්මන් කරගෙන යනකොට ටික ටික හිත තැම්පත් වෙනකොට වේගය ආදී වෙනවා. නමුත් විපස්සනා කරන යෝගී කොහොමද හිමින් කරන්නේ? කොහොම හිමින් කරන්නේ? තත්පර 30ක් විතර යනවා පාදී ඔස්ස. තත්පර 30ක් විතර යනවා පාදී ඉදිරියට යනවා. ඒ විදිහට තමයි ගුරු මේ භාවනා කරන්නේ. අනිපාත් ඉස්සරහින් ඉන්ද්‍රිය නපුච්චර වෙලාවක් නින්න ඕන දෙක පයෙන් අනිත් කකුල මෙතනින් ඉස්සි කකුල අතෙන් යනකල් ඉන්න. ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ අර සුස්කෝ විපස්සනා කරන දිවීම හැකිලිම කරන යෝගීන් එහෙම කරනවා. ඒ මොකද එහෙම නොකළොත් ඒගොල්ලන්ගේ හිත අරමුණට ගන්න අමාරුයි. හිත බාධා වෙන්න පුළුවන් ඕනෙලා විසිරෙන්න පුළුවන් සමාධියක් නැති නිසා. ඒකයි එයා කරන්නේ. සත්‍යම මෙනෙහි කිරීම වම දකුණ වශයෙන් සුවපත් සුවපත් වශයෙන් බුද්ධ බුද්ධ වශයෙන් ඔසවන ඔසවන වශයෙන් වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් මූලික වශයෙන් හිත පිටට යන්නේක නවත්තා මේ සුවපත් ඒවා ඒවා අවශ්‍ය නැහැ බුද්ධ බුද්ධ අවශ්‍ය නැහැ ඒක ඕනෙම නැති දෙයක් ඔසවනවා තබනවා වශයෙන් විපස්සනාවටයි කරන්නේ නමුත් සමහර විට මේක කරනකොට හිත විසිරෙනවා වැඩි වෙනවා ඒ අය කැමති විදියට කරන්න පුළුවන් සමතේ කරන කෙනා වුණා. උසවනවා යවනවා කියලා කියන්න පුළුවන්, තබනවා කියන දෙයට වෙලා වුණා. උසවනවා තබනවා යවනවා කියන්න නම් යවනවා තබනවා කියන්නේ සෑහෙන වෙලාවක් ඒ කාර්යය ඉන්නේ. මේ නිසා කුද්දච්චයකටපත් වෙනවා. උසවනවා තබනවා විතරක් කියලා යන්න පුළුවන් නම් ඒ වේගයට ගැළපෙනවා Tamange ඒ උච්චාරණය. ඒක තම තමන් විසින් තීරණය කරන්න ඕනේ. මේ ඉස්තර පැහැදිලිට වඩා විශේෂ වෙනක් තියෙනවා මේකට අදාළව ඔය ප්‍රශ්න දෙකට අහන්න ප්‍රශ්න දෙක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනාව ආරම්භ කරන 95 වසරේද අපි අර වචන පාවිච්චි කරන්නේ නැත්නම් ඒක ප්‍රගුණ වුණාට පස්සෙත් ඒ වචන අපි පාවිච්චි කරනවා සමහරවිට දැන් මට මුලදී අත් වශයෙන්ම වචන පාවිච්චි කිරීම අවශ්‍ය වුණා දැන් අත් වශයෙන්ම මට සක්මන් භාවනාව කරගෙන යනකොට මට ඒ ක්‍රියාව මනමින් ප්‍රකටව පේනවා ඒ නිසා මම වචන පාවිච්චි කිරීම හිතින් අත්හැරලා ඒ ක්‍රියාව දිහා බලන ඉන්නවා දැන් ඒක ප්‍රකටව ඒ ක්‍රියාව පේන නිසා ඒ වචන පාවිච්චි කිරීම කර යුතු ස්වාමීන් වහන්සේ. ඕනේ. ගොයෙක් පවන්නේ. ඊළඟ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ආස්වාද ප්‍රස්වාසයෙන් නැමී ප්‍රකරණ අවස්ථාවක් ආවම පස්සේ ඒ ආනාපාන සතිය පිළිබඳව සිත මෙනෙහි කරමින් සක්මන් කරනකොට අර සක්මන් භාවනාව එක්තරා වේගය අඩුවීමක් සිදු වෙමින් තමයි ඒක කරන්න සිද්ධ වෙන්නේ. නමුත් එහෙම ආනාපාන සතිය බලාගෙන යනකොට යම්කිසි කාල පරාසයක් ගියාම ඉතින් නැවත ආනාපාන සතිය නොදැන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ විලාස නැවත සක්මන් භාවනාව නේද ස්වාමීන් වහන්සේ මේ කරන්නේ. සක්මන් කරනකොට ආනාපාන සතිය හෝ එන්නත් පියවරට හිත තියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි හිතුවේදී නවත්. නමුත් ආනාපානයේ හිත තියාගෙන කරන කෙනාට වැඩ දෙකක් වෙනවා. එකක් තමයි තමන්ගේ බාහිර සිතුවිලි නතර වෙන එක. අනිත් එක තමයි ආනාපාන සති භාවනාව කියන එක. එතකොට සක්මන් කරමින් ආනාපානයට මිත්‍ය දාගෙන ඉන්නදී ඒක දිනු වෙනකොට තමයි සියුම් වෙන්නේ. සියුම් වෙවි සියුම් වෙනකොට වේගෙත් ඇති වෙනවා. ඊට පස්සේ හොඳටම සියුම් වුණා. ඒ නිසා තමයි දැන් තමයි භාවනාවට වාඩි වී තිබෙන්නේ. ඒකට තමයි සක්මන කෙරවලේ ආසනයක් තියන්නේ. එහෙනම් අපේ නැස්සෙන් තිබුණා. ඉතින් ඒ වෙලාවකදී වාඩි වෙන්න. ස්වාමීන් වහන්සේ මම නොදන්න කම නිසා අද කලේ අර සක්මන් භාවනාවෙන් කාල පරාසයක් කරන් යනකොට ආස්වාසයේ ප්‍රස්වාසයේ නැවෙමින් පැත කරනකොට ආස්වාස ප්‍රස්වාසයට ඉතියොදලා කරගෙන යනකොට සක්මන් භාවනාවත් හිමින් හිමින් කරන අර වේගය අඩු වෙනවා. නමුත් එක්තරා කාලයක් ආස්වාස ප්‍රස්වාසයේ නැවෙමින් හොඳට ප්‍රකට වෙනවා. නමුත් අර එහෙම යනකොට පසු ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳන නිසා ඔබ වහන්සේගේ අර මට ඒ ස්වරේස ලබා ගන්න අද උදේ ගත්තට පස්සේ නැවත මම ඇහැරුවේ මම කරේ ඊට පස්සේ නැවත ආස්වාද පාස්සේ නොදෙමිය නිසා මම කරේ නැවත ආපසු ආනාපාන සති භාවනාව විකින් අත්හැරලා නැවත මම සක්මන කරේ හිතේදී ආනාපානයේ සක්මන් කරාදී මතු හොඳට කොයි වෙලාවක හරි ප්‍රකට ඉගෙන ගන්නවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. තව තවත් කරනකොට සියුම් වෙනවා. නමුත් ඒක හිත වෙන්නේ. සක්මනේ මේක කියන්නේ ප්‍රාර්ථනා කරනවා. මේතරේ ස්තර කරගන්න නැති. විචක්කනේ සපෝදා දුන්නා. මේ මේක ගන්න ස්ථිරියාල. ඉන්නකොට වැටෙන වැටෙන්නේ. ඉන්දියානෙත් නෑ. ඉන්දියාට උනම නැති. කොහොමද වෙන්නේ කොහොමද? ගෞරව ස්වාමීන් වහන්සේ වහන්සේගේ ධර්ම දේශනාවලදී සඳහන් වුණා මව කුසක කලයක් ඇති වුණ අවස්ථාවේදී විඥානය පැස ගන්න බව. දැන් මෙතනදී මේක මට පැහැදිලි කර ගන්න අවශ්‍යයි. දැන් යම්කිසි ගන්ධබ්දයේ තියෙන අවස්ථාවේදී දැන් ඒ ඥානවල දෝෂයක් නිසාද ඔහුගේ යම් යම් ඒ අන්ධකාරයක් ඇති වෙන්නේ නැත්නම් අර දැක ගන්නකොටම ඒ විඥානයේදී ඒ නැත් ඒ ගන්ධබ්බයාගේ පෙර කුසල කර්මයන් අනුවම ඒ ඒ අසතෝ කනරෝ නායක ඒ වගේ ඉන්ද්‍රිය දුර්වලතාවය ඇති වෙනවද කියන එක දැනගන්න ඕනේ. සිදුවෙන්නේ සාමාන්‍ය මානව ජීවිතයක් කරනකොට මුසලයෙන් උපදින ප්‍රියතුක සල් ප්‍රියතුක නැතුව උපදිනකොට තමයි ඔය අන්ද වෙන්නේ ආබාධ ඇති වෙන්නේ. නමුත් සමහර විට හොඳ ප්‍රියතුක කුසලයෙන් ප්‍රතිසන්දිය ගන්නවා. ඊළඟ චිත්තක්ෂණයේදී කුසලයක් එයි. ඉතින් ඉඳලා ඒ කලලේ වෙනස. ඒකට හොඳ පිළිසිතු ගන්ධබ්බේක නෑ අපෙන්ට එන්නේ. කොහේ හරි තැනක නැති වෙච්ච කෙනෙක්. අපායෝ, දිව්‍ය ලෝකයෝ, තිරිසන් ලෝකේ මොන ලෝකයක. නැති වෙච්ච සත්වේ ඒ ක්ෂණයෙන්ම මේ කල්ලට එන්නේ. නැතු උඩින් යන බල බල චෝරගෙන යන්න නෙවෙයි. යන්න බෑ. නිසා ඒ කලලයට ඇතුල් වෙනකොට තේරි තමයි ස්ත්‍රී පුරුෂ භාවයේ ගෙනියන්නේ. ස්ත්‍රී පුරුෂ භාවයේ දකින්න අර වෛද්‍ය විද්‍යාවට පුළුවන් ওই කලලෙ. අද කලලෙ පුළුවන්. නමුත් අරගෙන කරන්නේ බෑ නම් මාසයක් දෙකකට ගියාට පස්සේ පුළුවන් කියනවා. නමුත් ඒ කලලේ ගත්තොත් පුළුවන්. යන කාලයක් කරන් පරීක්ෂා කරුවොත් ඒක ඉස්කෝසු කියන්නේ පුළුවන්. ඒ පරීක්ෂණය කළේ එතකොට විඥානයක් නැතුව ස්ත්‍රී පුරුෂ භාවයක් ඉන්න බෑ. එන සත්‍යය කියන්නේ. ඒ මොහොතේ. එතකොට පිරිසිදු උපන්නු සත්‍යයට ඊළඟ මොහොතේදී අකුසල කර්මයක් ආවොත් ඒ උපදින රූප, කර්මජ රූප අනේ විකෘතිය. සමාජයට ඊට වඩා කල් ගිහිල්ලත් ඒක වෙන්න පුළුවන්. දැන් පොලියෝ හැදෙනවා. අපේ හොඳට ඉන්න පුරුෂයෙක් හොඳට ශක්තිමත් වෙන්න නිරෝගී පුරුෂයෙකුට පොලියෝ හැදුනාම ඒක තක්කීය. ඒ කර්මය ආව. කර්මයේ රූපය බර උරෝසු විකෘති කර්මජ රූප උපදී. නමුත් ඒ පුද්ගලයාට පුළුවන් චිත්ත ශක්තියක් තියෙනවා නම් චිත්ත රූප වලින් මේක නවත්තන්න. තරමක් දුරට. මොකද චිත්ත රූප උපදිනවා, කර්මජ රූප උපදිනවා, ඊළඟට ආහාරජ රූප උපදිනවා. දැනට ආරම්භ තියෙන ආහාර අනුව දවස් තුනක් කරනවා. එක වේලක විත්තේ මොකද? ඒකෝ කියන්නේ ඒ එක් රූප කලාප තුල කියන පියවිව ධාතු වෙනුත් තව රූප කලාප පහ පහයි කියලා ඒ උපදවන රූප නිසා මේකේ රූප තියෙනවා. චිත්තද රූප, උතුජ රූප, ආහාරජ රූප වගේ කර්මජ රූප තමයි අර විකෘති භාවයට පත්වා නිසා කර්ම නිසා. ඒකට රුකුල් දේ මොහෝ ඒක නැවැත්ීමේ බලය චිත්ත රූප වලට ආහාරජ රූප වලට තියෙනවා. මොකද ආහාරජ රූප කියන්නේ බෙහෙත්. වේග යනකොට මේක නවතින හේතු ඒකයි. ඒ වගේම චිත්තද රූප තියෙනවා තමන් භාවනා කරන සමහර ඔය භයානක රූප නිෂ්කරණ දැන් අර මොකද මේවට කියන්නේ විකාරෝ ඒවා නැති කරගෙන තියෙන්නේ භාවනා කරන ඒ චිත්ත රූප වල බලෙන් අනපනසති භාවනාවේ දාන කරලා තියෙනවා අර කර්ම චිත්ත රූප වල කියන නැත්නම් ප්‍රශ්නේ උත්තර. ගෞරවණීය අනාත්ම ගැන ගැන පැහැදිලි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් සිතිවිමය බාහිර ගැන අනාත්මය අනාත්මය ගැන ආත්මය ගැන කියන්නේ ආත්මය කියන්නේ දැන් මහත්යට ආත්මයක් තියෙනවද ප්‍රශ්නයක් ඇහුවා ආත්මයක් තියෙනවනේ. මම කියනවා නේද? ඉන්න බව තේරෙනවා. ඒක වෙන ප්‍රශ්නයක් නේ. ආත්මයක් දැන් මාත්‍යයට මම කියනවාද උතන? මම කියනවා අපි අපි විශ්වාසය. දැන් පොඩි පිළිවේ. පොඩි වෙයි කිරිවේ. ඒක නැති කරන්න අපි අපතාව මම මමත් නැති කිරීම තමයි භාවනා කරන්නේ මේ දෙකන්නේ මම ඉන්නවා නැත්තම් මම මේ දෙකසිය පුරවනද මෙතෙන්ට ඩාගිලා මම ඉන්නවා එකක් ඒ ඒ පුද්ගලයාට තියෙන නියමලා තියෙන අනුවේ ඒ වගේ හැඩ වැඩ වෙන්නත් ඕනේ මම ඉන්නවා දැන් මට තේරෙනවා මම නේද බලන්න අහන්න ඒක සම්මුතිය බුදුන් වහන්සේ කියනවා අනාත්මයි කියන්නේ. තථාගතයන් වහන්සේ නුඹලාට කියනවා. මහණෙනි මම ඔබට කියන්නේ නෙමෙයි කියනවා. කියමි කියනවා. එහෙනම් මම නෙමෙයි. ඒ සම්මුතිය අනාත්මය කියලා කියන්නේ ආත්මයක් වශයෙන් සත්ව පුද්ගලයෙක් වශයෙන් නැතික. දැන් අපි විග්‍රහ කෙරුවොත් කාර්යක අපි කාර්යයක් කියනවා මතකද මර්සිඩීස් බෙන්ස් කැමතිද ආසද කැමතිනේ ඉස්සෙල්ලා කැමති වෙන්නේ පාටට. ඊළඟට කැමති වෙන්නේ හැඩයට. බැජ් එකටත් කැමති. ඒ තියෙන සතහන. ඊළඟට ඇතුලේ තියෙන දේවල් බැලුවාම තියෙන අංග. අපි ඔක්කොම වෙන් කරමු. තහඩුව ගලවමු. තහඩුව ගලවලා තීන්තරේ සූල පැත්තකට දානවා, තහඩුව තල්ල කෙලින් කරලා දානවා. වීටික ගලවලා පැත්තකට දානවා, ඔක්කොම දානවා, හෙඩ් එක දානවා, සේරම දානවා. දැන් කැලී ගොඩාක්. කාලයක් තියෙනවා උතන. අපි ඒකට කාලෙක කියනවානේ. කැටි ගොඩක් තියෙනවා. ඒ වගේ අපේ පුත්‍ර මාතුත් මෙතන ඉන්නවා නම් කැලි කපල ගත්තාම කෙස් ටික අපි ගලවන පැත්තකින් තියෙනවා. ලස්සන කෙස් ටිකනේ. ඉසේ දිනකොට විතරනේ ලස්සන ඔබ එළියට ගත්තාම ලස්සන. කවදාවත් මානේ මහත්යා නිසා ඔය කෙක්කොන් දෙලස්සනයි යාට. හරි හඩයි නේ කියනවා. නමුත් ඒ ටික නම් ගමල තව කෙනෙක් වලින් තිබ්බොත් ඒවා හෙට නැහැ කොල්ලෙට. මොකද මේ මගේ අර රූපෙට ගැලපුණා. මේකට ගැලපෙන්නේ. කොන්දෙත් කැතරුණා යා නිසා. ඒ වගේ කෑලි ගොඩක්. කේසාලෝමානකා දන්තා තතු කියලා අපි බලනකොට වෙන් වෙලා බලනකොට මේක නෑ මම. මේක තියෙන්නේ රූප ගොඩක් තියෙනවා. මේක රූපයක්වත් දැන් අපි බණ කියන්න පටන් ගන්නකොට මේක තිබුණේ කර්මජ රූප. දැන් තියෙනවා ඒක. පරමාණුව තියෙන කොච්චර වෙලාවක්? පරමාණුවටත් වැඩි අඩු වෙලාවක් තියෙන මේ රූපය. චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණයක් කියන්නේ තත්ත්වයකින් කෝටි 100න් පංගුකට අඩු කොටසක්. එතකොට එක කර්මජ රූපයක්වත් තියනවද මෙතන වාඩි වෙච්චි? එක චිත්තද රූපයක් තියනවද ඒ රූප ඔක්කොම සිද්ධිය. ආහාර විරූපත් ඒ ඒ මොහොතේ මැරෙනවා. නැවත නැවත ඉන්නවා. ඊර්තෝ කියන්නේ ඒ ඒ රූප කලාපවල තියෙන ඡේදෝ ධාතුව. අරවා විනාශ වෙනකොට ඒකත් විනාශ වෙනවා. උතුජ රූපත් නැහැ, ආහාර රූපත් නැහැ. ඒක රූප ගොඩක් වෙන්නේ තිබුණේ. කෙස් කියලා ගත්තෙත් රූප. කැවුම් කියන්නේ කිරිබත් කියන්නේ අතිරහ කියන්නේ එකම දේනේ. එහෙම නේද? බැලුවොත් ඒකේ සීනි දිනවා, මේකේ සීනි දිනවා, ඒකේ පාට දිනවා, මේකේ පාට දිනවා, ඔක්කොම ආහාර. නමුත් කනවල රස වෙනස්. ඒ නිසා දැන් තේරෙනවානේ අපි කැවුම් කියන්නේ නැති දෙයක්. ඒ ඒ මොහොතෙත් ඒක නෑ. ඒක හැදුනෙත් නැති දෙයකින්. කාර්යක විරූනේ කැලියුලක. තීන්ත බෙලික් ඇතුළේදී තීන්ත ලස්සනද කැමතිද? ඒකට තීන්ත කියනවා. තහඩුව නිතරම තහඩුවක්. වහලට ගාවම වහලේ තහඩුව. අර කාර්යකට ගාවම කාර්යයකට. ඒක දැන් තේරෙනවද ආත්මය කියන්නේ ඔක්කොම එකතු වෙලා මේ නටන සිතත් එක්ක මම කියලා මේක අල්ලගත්තම එතන තමයි. ඒක නැතුව බලන කෙනාට තමයි අනා අනාත්මය කියන එක හිතලා නෙමෙයි අවබෝධ වෙන්නේ දුකයි අනිත්‍යයි කියන එක වැටෙනවා. ඒක ශනියක් පාසා මේක ඇතිද ඇතිවීම නැතිවීම සිතත් කතාත් දකිනකොට තමයි පහළ. එයා නම් චින්තාමය නෙවෙයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම කියන එක අපි විසින් මේ වචනේ දාලා නිර්මාණය කරගන්න සංකල්පයක්. සංඥාව. ස්වාමීන් වහන්සේ අමාබිදු කියන ඒ පොතේ මම දැක්ක මායම ස්වාමීන් වහන්සේ කියලා කියන සබහව දෙවර්ගයේදී ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. සේවැර දෙවර්ගයේ කවුරු කියනද? මමාමි අමා බිඳු කියන පොතේ මහානන්ද මහන්සේ ලියපු දෙවියක කියනවා. අවසරයල් දෙවර්ගයේ මම නම් ඔය කියුවේ නෑ මට මතක නෑ. 1990 අමා බිඳු කියලා මේ මුකුත් කරලා තිබුණා. අර එක කීයේ මහානන්ද මහන්සේගේ අත්අඩංගුවේ ලියපු දෙවියක අපලතලා අංගයන් මම කොට මතක නෑ මම හිතන්නේ. සදා දෙකක් තියෙනවා. සම්මුති සත්‍යය. පරමාර්ථ සත්‍යය කියලා දෙකක්. සම්මුති සත්‍යය කියන එක තමයි මේ අපි ඔක්කොම ගණන් ගන්නේ. පරමාර්ථ සත්‍ය කියන එක තමයි. දැන් පුද්ගලයෙක් ඉන්නවා මෙතන මම. ඔබතුමා ඉන්නවා. ස්වාමීන් වහන්සේ වැඩි ඉන්නවා. මේ ගහ තියෙනවා. මේ ඔක්කොම සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය කියන්නේ මෙතන ඇත්තටම තියෙනවද? හරියට අපි දැකලා තියෙනවා වක්කඩ කියන එක දන්නවද ගමේ? විලේ වතුර වැටෙන තැනක සූ ගන්නවා. අපි යනකොට පේනවා වෙන කැටියක්. අපි එතනට ගිහින් බලපුවම වෙන කැටියක් තියෙනවා සූ ගන්න. අවශ්‍ය ඉස්කෝලේ ගිහින් දවල් වෙනකොටත් වෙන කැටියෙ එතන. ගම ඉස්කෝලේ යනකොට දකින්න විලේ පැත්තෙන් එනකොට හොරේ. එළා පැනලා යනකොට. පැත්තෙන් පෙන ගැටිය තියෙනවා. උදේ දැක්ක මෙහ ගැටියද ඔය තියෙන්නේ. මේ බින්න ඔක්කොම ඉවරයි. අර සූ ගන්න බින්න පොකුරනවා. පොකුරන්න පොකුරන්න එකතු වෙනවා. ඒ වගේ මේකේ මමෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා සම්මුති වශයෙන් අපි. ඒ සම්මුතියේ පිටලා තමයි අපි මේ ප්‍රතිපදාවට බහිද්දෝ. නමුත් ඒ දකින්නේ පරමාර්ථය. පරමාර්ථ වශයෙන් අපි සුතමේ ඥානයක් තියෙනවා. මේකේ නෑ කියලා. අපි පිළිගන්න තියෙනවනේ. අපි පිළිගන්න ගන්න පුළුවන්. එහෙම නේද? මොකද අපේ කෙස් ගහක් කඩලා නම් අපි ගින්නට ඇල්ලුවොත් ඒක අලු ටිකක් වුණාට පස්සේ අපිට තේරෙනවනේ. විතර නෑ කියලා. සිතිබුණ දැන් නෑ. නමුත් ඒකක් නැති වෙයි. ඒ නිසා පරමාර්ථ සත්‍යය සම්මුති සත්‍යය කියන එකට වෙන්න ඕන ඒ සත්‍ය දෙකක් සැබෑ දෙකක් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් භාවනාවට වාඩි වෙලා තමන් ඉන්න ඉදිරියේ තමන්ගේ ශරීරයේ කොටස් එකින් එක අත්ති මස්මින් කායෝ කේසා දෝමානකා දන්තා කටෝ මන්සන් මේ ශරීරයේ කොටස් මම දැන් මේ ඉදිරියෙන් තියෙනවා කියලා හිතාගන්නේ මේ එහෙම සුදු වෙලා පෙළගස්සලා ඉවර වෙලා භාවනාව කරන එක හොඳයිද සම්මා දැන් නෑ මේක ඇතුලේ බලන්න කෙලින්ම අපි රූපයක් දැකලා තියෙනවා නම් පහසු. අපි ඒ මානසික පරීක්ෂා කරන වෙලාවට වෙලාවට බලලා තියෙනවා නම් ඒක පහසුයි. එනත්තම් අපි රූපේක හරියට ඇඳපේකක් දැකලා තියෙනවා නම් පහසුයි. එහෙම නැතත් ඒ පහසු වෙන්නේ සමාධියක් හරියට නැති කෙනා. හොඳ සමාධියක් තියෙන කෙනා තමන්ගේ සමාධියකට සමාධිලා නැගිටලා ඒ ආලෝකයේ යොමු කරනවා තමන්ගේ ශරීරය. යොමු කරලා බලාගෙන යනවා. මෙහෙම ඉඳගෙන බලනවා කේසා කියන හිසනේ. ලෝමානකා කියලා මෙහෙම මේ එක කුක්කියක් වගේ කියන මේකට හිත යොමු කරලා මෙහෙම කියාගෙන යනවා. තරමක් වෙලා ඔය විදිහට දෙවෙන්නේ යනකොට ටික ටික ටික ටික හිත හිත නොදුවා මේ කොටස් තුල හිත බැඳි බැඳි යනකොට සමාධියක් තව නැගේ. සමාධියක් නැති කෙනාට සමාධිය ඇති වෙනවා. සමාධිය තියෙන කෙනාට දකින්නකොට පේනවා කොටස් 32. ඊට පස්සේ යා මේ කොටස් 32 බලන්න. තමන්ගේ කොටස් 32 බලලා ඇති ඇති විඤ්ඤාවක් තමයි ඔක්කොම බලන. බුදුහාමුදුරුවෝ මොන කන්නඩිය දාලාද මේක ඇතුළේ බැරි. අර මාළිගාවට කුමාරයා කවදාකවත් මානසිකවක් දැකලා තිබුණා. සමාධියෙන් බලන්න කිව්වා. නාස්ති විදිහට තිබුණා. නිසා දීපචක්කෝ තිබුණා බැලුවා. දීපචක්කෝනේ නෑ. සමා චතුරාර්ය ධ්‍යාන සමාධිය තියෙන කෙනාට බැරියයි. ඒක බලලා ඒ කොටස් 32 හොඳට බිඳු බලන්න. ඒ විතරක් නෙවෙයි තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ කොටස් ටික බලන්න. පිටිපස්සෙත් බලන්න පුළුවන්, හතර පැත්තෙත් බලන්න පුළුවන්, මුළු ශාලාවෙම එන්නේ තමන් වාඩිලා බලනවා ටිකක් ටික අමු වගේ ඇටටි ගියා පිළිවින්න භාවනා කරනවා. බය කෙනෙක් ආව දාන්නේ දෙන්නේ. දැන් මාස 6ක් විතර ඇති. ටිකක් පැකිලි පැකිලි ඉඳලා අන්තිම දැටුව පස්සේ නිමින් ඉක්කුවට ඇවිල්ලා ආනාපාන සති කරනවා මට දැන් හොඳට පුළුවන් මට නිමිත්ත ආවා ලෝකයාම මේකට ගියාම දවසක් විතර භාවනා කළා මුතුමට පැයක් විතර ඉන්න පුළුවන් කියලා කිව්වා. ඊවට පස්සේ මම කිව්වා එහෙනම් දැන් අද ගිහිල්ලා අර කොටස් 32ක් මෙන්න කරලා බලන්න කියලා. මට පුළුවන් කිව්වා. කොහොමද බලන්න. බලපුවා මට පේනවනේ කිව්වා. එහෙනම් මට කිවිලා අනිත් කාමරේ බලනවා. දැන් පේනවා. කවුරු බලන හිතේ යොමුනවා. මට දැනුත් පේනවා අල්ලපු කාමරේට ඇදලා ගිලක් තියෙනවා කියලා මත් කියනකොට මත් පේනවා කිව්වා. ඒ නිසා කරනවා. මේකේ ගොඩ ගන්න දෙපායි. මේක ඇතුලේ බලන්න. සමහරවිට දැන් තියෙන පුළුවන් හැවගේ පුළුවන්. දැන් වලට ස්වාමීන් වහන්සේ මේ චක්කු විඥානයේදී ඇහැට ඇහැට වැටෙන ඇහැ ඉදිරිපිට තියෙන පාස් වෙනකොට සෑම දෙයක්ම මේ තමන්ට දැනීමක් එන්නේ නැහැ. තමන් හිතුවොත් පමණයි මේ දැනෙන්නේ. ඒක මානසිකාරයේ සමහර ඒවා ඒක වැටුනහම ඒකේ තියෙනවා සිත් පහළ වෙන ස්වභාවය. ඒක පිළිගැනීම. ඒක බැලීම විග්‍රහ කිරීම. කරලා තීන්දුව කරලා දෙනවා අපිට බාර. අපිට බාර දුන්නා නම් අපි නටන්නේ සිතුවිලි පාල කරගන්න. කුසල කුසල. ඒ කුසල කුසල වලින් පස්සේ නැවත සිතකට බාර දෙනවා මේක කර්ම වශයෙන් රැස් කරා. මෙතන මේවා ඉවරයි. නමුත් මතු අනාගතයට විපාක දෙන ටික ඊගාලේදී. ඒ වගේ අපි සාමාන්‍යයෙන් අර ජවන කියන කොටසදී අපේ ඒව හරියට දුවන්නේ නැත්නම් කියන්නේ අරමුණ අපි ගන්නෙ නැත්නම්. ඒක භාගයක් දුවන. සමාජ රූපාණී දිහා බලන් ඉන්නවා. අතරින් පතර පේනවා. මොනවද කියලා දන්නේ නැහැ. සමාජයට කතා කරනවා කෙනෙක් ඉස්සරහින් ඉන්නවා නිදිමත භාගයට ඇවිල්ලා වචන තේරෙන්නේ නැහැ. එහෙම නේද? අන්න ඒ වගේ. ඒක හරියටම මානසිකාරයට ගත්තොත් තමයි අපිට පේන්නේ. ඒකට ඒක සරල ඇති එතකොට මේ නොගන්න ඉන්න පුළුවන්ද? හ්ම් සමහර දේවල් අපිට පුළුවන් අපිට අවශ්‍ය නම් නොගෙන ඉන්න. නොගෙන ඉන්න කියන්නේ මාත්‍යා මාධ්‍යා බලවා මා මාත්‍යා දියා බලවා. පාරේ යනකොට අපි මේ දැක්කා දියා බලලා අපිට ගණන් නැහැ. අපි හදිස්සිය යනවා නම් අපිට වැඩක් නැහැ. අපි හැබැයි අපි ඕන කියලා හිතුවොත් හැරිලා බලනවා එන්නේ එතකොට හුඟා හුඟා දුර විගෙකි දකින්න පුළුවන් නුවණින් බලන්න පුළුවන් නුවණින් බලන්න පුළුවන් එතකොට නොගෙනින්නත් පුළුවන් බයි පෙන පෙනි පෙනි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැක්ක දේ ආකාර සටහන් වශයෙන් ගන්නවා කියන එක ඔව් ඉතින් ඒක නිමිති ගන්නවනේ. මොනවාද නිමිති මේක හොඳයි මේ අවලා කියලා ගත්තා. ඊට පස්සේ මෙයා කියලා ගත්තා. නැත්නම් මේ දේ කියලා ගත්තා. මේ කොහොනේ කියලා ගත්තා. හොඳයි කියලා ගත්තා. කොච්චර දේවල් තියෙනවද? ඔක්කොම සිතුවේ සිතුවේ මවන්න නැතුව ඒක රූපයක් දිත්තේ දිත්තමත්ත භවිෂති කියන්නේ. අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ධර්මයේ. දැකහා දැක්ක දේ දැක්ක විදියට ගන්න. ඒ පමණින් නවතින්න. සුතේ සුතමත්තං භවිත මුතේ මුතමත්තං මුත කියන්නේ නාසය දිව කය ඒක මුතේ මුතමත්තං භවිෂ්‍යති ඕක අපිට පුළුවන් දැන් කරන්න මං කිව්වා බනනා හින්දින් ඉඳගෙන ඒ දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති මං කියප එකක් ගත්තේ ඒකට ධර්මයට ගැලපෙනවනේ ආ බුදුරජාණන් වහන්සේ ආවල් සූත්‍රයේ කියලා තියෙනවා දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති උගන්වන්නේ නේද? ඒවාගේ දැක්ක දේ ඕනේ නැති දේ නොවේ නේද? අවශ්‍ය දේ ගන්නවා. යෝනිසෝ මනසිකාරය කියන සිහි යෝනි කියන්නේ. එතකොට මෙතන කුසල සංස්කාරයක් ඇති වෙන්නේ කොහොමද? අකුසල අකුසල සංස්කාරයක් ඇති වෙනවා. මොකද කුසල සංස්කාර සසර දික් කරගන්නේ? ඉවරයි. උපේක්ෂාව කියලා කියන්න පුළුවන් උපේක්ෂාව නෙමෙයි තියෙන්නේ මොනින් අපි මධ්‍යස්ථ වෙනවා නේද මධ්‍යස්ථ වෙනවා සිතුවිලි ඇති කරගන්න උපේක්ෂාව කියලා එකක් තියෙනවා මේ බුලාගෙනත් උපේක්ෂාවක් තියෙනවා මොකද ඡන්දේ නැහැ ඔය නිකන් ඕනකම තිබුණාට ඡන්දේ නැහැ ඒ වෙලාවේ දුර්වලයි මනස දුර්වල ඒක උපේක්ෂාව නෙමෙයි මධ්‍යස්ථ උපේක්ෂාවෙන් ධර්ම මොකද්ද බ්‍රහ්ම විහාරයක් තියෙන උපේක්ෂාවේ ඒ උපේක්ෂා බ්‍රහ්ම විහාරය තරමනෝදිතාවක කාණ ඒ බ්‍රහ්ම විහාර හතර අපි සාමාන්‍යයෙන් දෛනික ජීවිතයට අපි යොදා ගන්න කියලා කියනවා. ඒ දෛනිකව අපි මේ බ්‍රහ්ම විහාර හතර පාවිච්චි කරනවා නම් අපි මේ ඥාන පොතවල ඒ විදිහට උච්චම අවස්ථාවට නෙවෙයි සාමාන්‍ය විදිහට කරනවා නම් යමක් දැක්කහම අපි කෙනෙක් දැක්කහම විසුවපත් වේවා කියලා හිතනවා. ඒක මෙත්තා කරන විහාරය. ඊළඟට අපි දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කාම සුවපත් වේවා කියලා දෙන කරුණාව. උදාරේ දුකෙන් මිදෙන්න. ඊළඟට අපේ කෙනෙක් හිතවත් කෙනෙක් දන්න කෙනෙකුට යමක් ලැබිලා තියෙනවා නම් වඩාත්ම හොඳයි. ඒගොල්ලන්ට නිරීක්ෂයයි. අපි අනේ හොඳයි කියලා සතුටු වෙනවා. සාදු කියලා. එතන මුදිතා. ඒ වගේම මටත් අපිට අපේ අයට දේවල් වලට විපතක් වෙනකොට අහිතක් වෙනකොට මදහත් වෙන්න පුළුවන් නම් කම්පා නොවි හැබැයි අවශ්‍ය දේ කරන අඳුර ගින්න හිට උන වැටිච්ච කෙනා නමුත් අපි දුකක් බයක් නැතුව අපි ඒක පරිහරණය කරනවා පාරේ යන කෙනෙක් වැටුනහම අපි අඬනවද කියන්නේ නෑනේ ගිහලා නැගිටිනවා නේද නමුත් අපේ කෙනෙක් වැටුනහම හප්පොච්චියේ කියලා නේද? එහෙම නේද අමලා. ඉතින් ඒ නිසා ඒ දිනට හත් ඉන්න පුරුදු වෙන මේ දවසේ උපේක්ෂාව. ඒ බ්‍රහ්ම විහාරය හැටියට ඒක තමයි මදහත් විපතේදී කම්පිත නොවි බැරි. ඔක ඔක තියෙන එක සූත්‍රයක විපස්සනා වශයෙන් උත් විපස්සනා කියන්නේ අශ්වලෝක ධර්මයේ. අශ්වලෝක ධර්මයේ අපිට හැම දෙයකදීම අපි දෙපැත්තට යනවා. අපි සතුට වෙනවා ලාභෙට. අලාභෙට දුක් වෙනවා. සුඛ දුක්ඛ කොහොම. මේ බුදුරජාණන්සේ කියනවා මේ යෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනෙක්. ඔය දෙකම ගන්නෙ නෑ කියලා මදහත් ඉන්නවා. දෙකම ගන්න නැතුව මදහත් ඉන්න පුද්ගලයා ඉන්නට යනවා කියලා අන්තිමට කියනවා. මොකද යාට පුළුවන් වෙනවා හැම අරමුණක්ම ටිකක් කල් යනකොට අනවශ්‍ය අරමුණක් ඒක උපේක්ෂාව තමයි එතන තියෙන ගලා. ඒ වගේ අවස්ථාවල් ආපු මට ආදීනව දැක්කේ නිදර්ශනාලින්ද අපි ඇසරගෙන ඉන්නකොට මේ උතුම් දේහි විකම් මේ සීත පරම්පරාවක් මේ රටේ යෝතිදින ධර්මතා මේ ඇතුළේ මේ වෙනස් වෙන මේ වෙනස් වෙන සෝති වෙනස් වෙන දෙක මේ ගෙවල් වල මේ හැමදාම සදාකාලික නැහැ. මේක දිවෙන මේ වගේ සිතිවිලි ඒවා පුංචියද ඒවා භවනාට පටන් ගන්න ඉස්සෙල්ලා කරන වැඩ. දැන් අපි ඉන්නේ සිහියේ. දැන් ඉන්නේ මෙතන. අර හිතේ හිතාගෙන නෙවෙයි. අපි ඒවා නිසා තමයි මෙතන ආවේ. නමුත් හිත දුර වෙනකොට එන්නේ හිතනවා. ඊට බෑ වෙලා කම්පිත වෙලා මොකට හරි යනවනම් එimhe චින්තාමය වශයෙන් මෙනෙහි කරන එක හොඳයි. නමුත් එහෙම නැතුව ඉස්සත් ආරම්භක අප වෙනුනොත් තමන්ගේ භාවනා අරමුණු දෙන්න පුළුවන් නේද? සම්මන් කියන්නේ සාමාන්‍ය දෙ නිමිතේ ඇස ගැනීම කියනකොට මම කිය ඇස කෑම ගැන ඒවල බලනකොට මට ඔව් ආදීනව සලකන්නේ ආදීනව සලකන්නේ කියලා සූත්‍රයක් තියෙනවා ආදීනව විතරක් නෙමෙයි ඒ සූත්‍රය කියන්නේ බුදුන් වහන්සේ ඉස්සෙල්ලාම මේ මොකද්ද? ආස්වාදය ආස්වාදයේ බලලා ආස්වාදයේ දැකගන්න කියලා. ආස්වාදයේ බලලා ඊට පස්සේ තමයි ආදී. ඊට පස්සේ තමයි නිස්සාරණය. ඒ නිසා ආස්වාදය කියන එක බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ විස්තර කරනවා. වන්නගේ ආස්වාදය කියන්නේ. ඒකේ නිදර්ශනයකට දීලා තියෙන පළවෙනිම එක තමයි රූප. අපි රූපය ගැන කතා කරනකොට කය රූපය මන කියන තුනක් තියෙනවා. ඒක අපිට දැනෙනවා. මේ කය ගැන කියන්නේ දැන් බුදුරයන් වහන්සේ රූපය ගැන කියන්නේ ඉස්සෙල්ලා. බලන්න 16 වියේ තරුණියක් ගැන කියන්නේ. උස පිටිත් නැති මධ්‍යස්ථ උස මධ්‍යස්ථ මහා ඒ වගේම මධ්‍යස්ථ වර්ණ. යේතා ප්‍රියමනාප රූපයක් දැකලා ඔබට යම්සි කායික හෝ මානසික සුවයක් දැනෙනවා මෙන්න මේක තේරුම් ගන්න ආස්වාදයේ කියලා. මේ ආස්වාදයේ දැකලා ඊට පස්සේ කල්පනා කරන්න මේ රූපය මෙහෙම වුණාට මේක මෝරනවා මේක ලෙඩ වෙනවා මේක අන්තිමට දිරනවා අන්තිමට මහ පොළොවේ ඇදලා මේක අපිරිසිදුයි මේ මේ ආදීනෙ දකගන්න ආස්වාදයේ නොදක ආදීනෙ කියන්නේ ආස්වාදයක දැකලා හන්නේ කියන ආස්වාදයක් මේක තියෙනවා යම් සුඛ වේදනාවක් ආයේ කොහොම මානසිකව දැනෙනවා දැක්කා. ඒක තමයි ආස්වාද. ඒක තමයි ආදීනව ආදීනව දකින්න කියනවා. ආදීනව කල්පනා කරන්න කියනවා. ඔබ ධානාන්ති වෙනකල් ඉන්න පුළුවන්. බෑ. අපි වයසට ඇවිල්ලා යැවෙන්න කරන් බලනවා මේක කියන්නේ. ඇරවිතියක් අරගෙන කුණ්ඩේ ගිහින් චූටියට බැඳලා ඉන්න පල්ලෙහාට නැමිලා එනකොට මෙයා කොහොම ඇද්ද කියලා අපි හිතන්නේ. එහෙම අපි හිතන්නේ නැහැ නේද? හිතන්නේ ඒකයි. දැන් ගෞරව සංවාසය දැන් බුදු පිළිම වහන්සේ තියෙනවා. මෙතනින් අපි ජපාන් බුදු පිළිම වහන්සේ කෙනෙකුට චීන බුදු පිළිම වහන්සේ කෙනෙකුට ගෝමේ පිළිම වහන්සේ කෙනෙකුට මෙහෙම පෙරගස්සක් වුණා නම් අපි ලිම් අපේ හිතගන්නේ මේ මේ මේ බුදු පිළිම වහන්සේ කියලා කියන්නේ බෑ. අපි හිතේ මේ අර යාපනේ යන්නේ අනුරාග යාපනේ කියන්න බෑ මම ඉස්සර කරවල ගන්නෑ පොඩි කාලේ හරි අප්පිරියයි දකින්නකොට කියාර හේමුතුන පලාතින්නේ කුංචි කාලේ නමුත් දවසක් හම්බෙන් වෝමාන්සියෙන් ඉඳලා අපිලා අනිවාර්යෙන් කියලා වත්තුනා ඊගාන්ට වෙලා වත්තුනා ආගෙන කාගෙන ගියා අන්තිමට දැක්කේ කරවල කාලා කාලේ එදා ඉඳලා කරවල කරනවා වල දැක්කොත් කන්නේ ගඳක් ආවොත් පරාදේ කිව්වා. කිරියල කිරි කියනවා. නමුත් ඒකත් පස්සේ නුඹියා. නන්දුගෙන් කාපෙදලා කිව්වනේ. ඒ නිසා ඕවා වෙනස් වෙනවා. තාම අරූපීව පේන රූපය එකක් දවසකට ඕම් විදිහට. තාම ප්‍රේමනාව පේන රූපය දවසක් ඇහිලා පාරේ. ඒක දකින්නම වෙනස්. සාමාන්‍ය ස්වභාවය තමයි ඕනම දෙයක් දිහා හරියට දෙමින් බැලුවොත් ඒකේ අන්ත දෙකම කැපිලා නැති වෙනවා. රූපත් කෙනෙක් දිහා හරියට බලන්නේ කියොත් ඒ රූපය අඩු වෙනවා. ඒ වගේම විරූපී දෙයක් දිහා හොඳට බලන්නේ කියොත් විරූපී තමයි. සාමාන්‍ය. මේ ගැම්ම මත වෙන්නේ මේ දවන් සමාධියන් තියෙන්නේ. ඒක තොට ජාතිය ජාතියක් සහ භාවයක් අතර වෙනස වෙනවා කියලා. ඔව් භාව කියලා කියන්නේ සංහාව තියෙනවා සංහාව ගාවට තියෙන උපාදාන සංහාව දෙහි කොට අල්ලපුවාම උපාදාන උපාදානය තමයි හේතු වෙන්නේ භවයට. භවය කියන එක නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. එතන තියෙන ජාතිය. ඒක භවයේ තියෙන අතරේ. භවය නිසා ජාතියට ගියේ. නමුත් අපි භවය කියලා කියන්නේ මේ මිනිස් භවයේ. දේව ඕම කියනවා භව. ඒ නිසා භවයෙන් භවයට යනවා. ඒ නිසා භව රාග කියනවා. එක ජාතියක උපදින්න තියෙන කැමැත්තට භව රාග කියනවා. ඒක අතීතයෙන් ගාගෙන තියෙන භවය කියලා. තව එකක් තියෙනවා භවය කියන්නේ භව වීම, සිදුවීම, භවති. හරිද? මමත් හිටියා ගුරුම ඉන්නකොට මම ආවා නගරේ. ඒ වෙලාවේ ඔය ඔය භාවනා ක්‍රමයේ උගන්වන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය යවලා තිබුණ ගුරුමෙට ඒගොල්ලන් තමත්නා භාවනා කඳුරක් පවත්වන. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේ මම ඉන්න බව ආරංචිලා ඇවිල්ලා මම නිකන් ගිහින් ගිවානේ ස්වාමීන් වහන්සේ මම මේ අඳුරක් කරන පොඩක් ඉන්නේ කියලා. බලන්න. නිකන් නෙවෙයි කියන්නේ. ඉතින් මම ගියා දවස් 10යි. ඒගොල්ලෝ කෘතිම භාවනාවක් කරන බව මට ගියාම තේරුණා. කිසියම් කතාවක් කරන්න බෑ. එතකොට ශාලාවේ සියලුම විදුලි පහන් දැල්වලා නෑ ආලෝකයේ තියෙද්දි සිදුරවල් ලැබෙනවා. අර තේරෙන්නේ මේ වගේ ලංකාව සේරම ක්‍රියාත්මක කළා හොඳට ඒක ටික වෙලාවක් තියෙනවා. කියලා ඉවර වෙලා ලංකාව සේරම නාස්ත. නාස්ත දොරවල් වහන. වහන කෙරවලින් දොරයි මේ පැත්තේ පොඩි දොරයි ආයි. ඊට පස්සේ තමයි යෝගීන් ඇතුළට ගියා. යෝගීන් ගිහින් වාඩි වෙලා ටික වෙලාවක් අර පටියකින් දෙන උපදේශ ටිකක් දීලා ආවම කරන්න කියනවා. ඉතින් ඊට පස්සේ මෙතන ඉඳලා මෙන්න මේ රාමුව තුල ඇති වෙන දැනීම් ගැන හිත යොමු කරලා ඒක බලන්න කියන. ඊට පස්සේ ඉතින් මේක ගෙනියන්න කියන නේද? මේ යනවා මේ යනවා. මේක ඇත්තටම හිත වසඟ කිරීමක්. ඉතින් අර මෙතෙක් ඒක හැමතැනම අරගෙන යනවා. ඒ වගේ භාවනාවල් කරන්නලා ඒකට හේතුව ගුවන්කා ජීගේ ගුරුවරයා වෙබ්සයිට් මේ මේ ගුවන්කා ජීගේ ගුරුවරයා උපාකින් වාකින් කියන්නේ සිවිල් සර්වන් කෙනෙක් ලොකු ඩිපාර්ට්මන්ට් එකක ලොකු මහත්තයෙක්. ඉතින් එයා තිබුණ අසනීපයක් මොකද්ද? ඒක සමීපෝනේ වෙබ්සයිට් ස්වාමීන් වහන්සේගේ ආනාපානිය. ඒ ආනාපානිය ඇත්තටම කිව්වේ හැම අරමුණකම හැම වැඩකදීම ඔබ ආනාපාන බලන්න කියලා. ලංකාවටත් වැඩිය මම දැන් මෙහාටත් වැඩිය කියලා. වෙලා තියෙන ඇති මම දැක්කම ඉතිරියක් තියෙනවා. මෙතනම බලාගෙන ඔබ සෑම දෙයක් කරන්න. ඉවර වෙනකොට මෙතෙන්ට එන්නේ. එන ආනාපාන සතියෙම ඉන්න කියලා කියනවා. එතන ඒ ස්වාමීන් වහන්සේ දැන් මෙහා හතනම දුවන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් උපාකින් මහත්මයාගෙන් අරගත් එක මෙයා පොදුවේ අමාරුවට තමයි ඔබ කරේ. පොදු ගැටුම. ඉතින් දැන් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක කුටිම භාවනාව. ඊට පස්සේ දැන් අපි වල චෛත්‍යයක් වගේ එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ අඩි 4යි 6 විතර කාමර. අඩි 6කින් විතර උඩ පුංචි ඉලක් තියෙනවා. මෙච්චර විතර. ඒකත් දැල්ලකින් වහලා. විදුලි කොමුලක් තියෙනවා. පොඩි එළියක්. දොරවක්. ඉතින් අර උලඟ මේකට එන්නේ නැහැ මොකද වෙන්නේ? වහලන් ඉස්සරහින් යන්නේ නැහැ. ඉතින් ඒක තමයි භාවනා කරන්න ඕනේ. ඒ ප්‍රොමෝෂන්. ටිකක් කරපුවාම ඒගොල්ලෝ එතෙන්දලා. තව ටිකක් කරනවා තව. ඉතින් ඒ වගේ භාවනාවල් ගැන අපි නරකයි කියන්නේ නැහැ. සමහර ආයත ඒකකින් ගැළපීලා එනවත් ඇති. මොකද අපිත් එක්ක හිතවන්තයි ඥානවත් තමයි. අපේ සුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ එක පින්තූරයකින් නෑ ඥානෙ මොනවද ඥාන ඥාන අනබෝලි නෑ ඒගොල්ලෝ නෙමෙයි දැන් ඉන්නේ ආ ඒ ස්වාමීන් වහන්සේ දැන් ඇවිල්ලා මම හිතන්නේ ධර්ම කෝටිය උගන්වනවා සමාජ දාසුට මෙහෙත් වෙනවා මේකේ ඉතර අපි සම්මිනා කියන්නේ දැන් දන්නවා ඇමරිකාවේ පවත්වපු දේශනා 10ක් සාස්ත්‍රීයයක් ඇත්තේ නියම සමහර දේවල් ඉතින් පොතට වැඩි පොඩ්ඩක් වෙනස්. සමහර ඒවා හොඳයි. හොඳ හොඳ උනන්දුවක් ඇති වෙන අය දේශන අහනකොට නමුත් සමහර ඒවා නැයි මේ සක්මන් කරන්නේ මේ වගේ මුදු කරන කමක් නැද්ද? මේක ඒක කමක් නැහැ ඉතින් තමයි. ගැලපෙනවා නම් හොඳම කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ පැතුලක්වත් දේවා නම් හොඳයි. මේ වගේ පැතුලක් තියෙනවා. ඒක අර මේ රට පොළවේ ටිකක් වැඩි සක්මන් වෙනකොට ඉදේ නැතුවා. ඒක භාවනා පිටියක් පාද. ඒ නිසා මේ දියේ හොක් හරි දාන බුදුන් පැතුලක් හරි මේ පැතුලක්. නැයෙනම අපි අදට ධර්ම දේශනාවත් නිම කළා. බොහෝ පින් රැස් කරගත් ධර්ම සාකච්ඡාව වේවා. ඒ සියලුම පින් අපි ආරාධනා කර දිවයන්වා දෙන්නේ බොහෝම සියලුමේ උත්තමන්ලක් ලෝකෝ පින් නමෝදන් සත් වේලා. සියලුම කියනවා තවත් වේලා මේ පාරමිතා ප්‍රාර්ථනා කරනවා. ශාසනයක් රැකීම මේ සියලුම පින් ආරක්ෂා කරගන්නා ආදී ආශිර්වාද කරන්නේ ඒ වගේම සියලු සත්‍යයන් දක්වා කියනවා. එත්තාවතා ජම්මේ සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ජම්මේ සම්මතං පුඤ්ඤ සම්පදං සතේ බුද්ධානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්පේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා